කෝදනෝ හේතු කෝද හේතු අபிසංගී අයම්පි ධම්මෝ දෝචස්ස කරණාති තී අවසරයි කරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා යෙදිලා සැදීලා පැහැදිලා කටයුතු කරනකොට කාගෙත් අපේ ජීවිතයේ තියෙන වටිනාකම සලකලා අපි භාවනා භාවනාවට නැත්තම් මේ චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵලය ඵලානිසංසය ආදි වශයෙන් දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහා කරන මේ භාවනාවට අපි ශක්ති ප්‍රමාණේ අනුග්‍රහ කරනවා අනුග්‍රහ කරලා අපි ඒක ගෞරවණීයතාවට ගරුභාවනීය විදිහට කරනවා. ඉතින් මේ විදිහට මේ වගේ බරපතල වැඩකට, ගම්බීර වැඩකට, කරු කටයුතු වැඩකට මේ කරන මේ අනුග්‍රහ සම්බන්ධයෙන් සරුවච්චන් වහන්සේ අපට අනුග්‍රහිත සූත්‍රේලා උපදේශ දීලා තියෙනවා. ඉතින් අනුව මේ වගේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච චේතෝ ඵලයක් හෝ චේතෝ ඵල සමාපත්තියක් අපේක්ෂා කරන්නා විසින් පස්සාකාරයකින් ඒකට අනුග්‍රහ කටයුතු බවත් ඒ සඳහා ප්‍රථම අනුග්‍රහිතය සීල අනුග්‍රහිතේ බවත් දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි වැඩසටහනක් පටන් ගන්නකොට කවුරුත් වගේ පොදු කරුකටයුතු සීලයක පිළිහිටනවා. අදි සීලයක පිළිහිටවනවා. ඉන්න එකට වැඩිය ටිකක් ඒක අලුත් කරගන්නවා. ඒකින් වෙන්නේ හිත අලුත් වෙනවා. අලුත් අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියක් තියෙනවා. සූදානම් ශරීරයක්. ඊගාවට අපි සුත අනුග්‍රහිතය මේ දැන් කරන විදියට ධර්ම දේශනාවට වුන්කන් දීම් වශයෙන් සාරවත්ඥ දේශිත ධර්මය මේ භාවනා කරන්න ඉස්සෙල්ලා වුන්කි ස්වරූපයයි භාවනා කරනකොට ඇහෙන ස්වරූපයයි භාවනා කරලා පස්සේ ඇහෙන ස්වරූපේ වෙනසක් තියෙනවා. භාවනා නොකර බණ අහනකොට ඒක සුතමේ ඥානෙට විතරයි උදව්පකාර කරන්නේ. භාවනා කරන ගමන් බණ අහනවා නම් ඒක සුතමේ ඥාන, චින්තාමේ ඥාන කියන දෙකටම උදව් කරනවා. ඒක නිසා ඒක තවත් දියුණු කරලා භාවනාමය ඥානයක් බවට සාර්ථක වෙන්න අත උනොත් නම් අපි කියන වැඩමුළුව බොහොම සාර්ථකයි කියලා. චින්තාමය ඥාන මේ භාවනාමය ඥාන බවටපත් වෙනකන් පත් වෙන තාලෙට අපිට බුදුබණ තේරෙනවා නම් ඒ බණ අපේ බණක් වශයෙන් තේරෙනවා. ඒක ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා පරිඥා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඥාත පරිඥාව කියලා කියන්නේ පොතේ දැනුම, සුත්තමය ඥානය, එහෙම නැත්නම් තර්ක ඥානය, පොතේ දැනුම සහ සුවිරු ඥාන. ඊට පස්සේ තීරණ පරිඥාව තමයි ඔය චින්තාමය ඥාන වශයෙන් සැලකෙන්නේ. ඒ කියන්නේ තීරණ වලට එන්න වෙන නැත්නම් භාවනාව කරන්නම බෑ. gedirin ena apu තීරණ පැත්තක දාන්න වෙනවා. දැන් අලුතෙන් තීරණයක් ගන්න වෙනවා ඉඳ ගන්නකොට මේකයි කරන්න ඕනේ කියලා. සක්මන් කරනකොට මේකයි කරන්න ඕනේ කියලා. ඉදින්දා ජීවිතේ කටයුතු කරනකොට මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ක්‍රියාවත් කරනකොට ධර්මයේ සක්‍රිය වෙනවා. හිත යොදන්න වෙනවා. චින්තාමේ වශයෙන් තීරණ ගන්න වෙනවා Tamanට. බැරිව අපි ඊගාව අනුග්‍රහිතේ වශයෙන් තියෙන ධර්ම සාකච්ඡා අනුග්‍රහිතේට දානවා. ඊට පස්සේ යම් යම් ප්‍රමාණයකට තීන්දුව ගත්තද ඒ හේ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ඒකේ පහානරාමෝ හෝති පහානාරතෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ. ඒ නිසා භාවනා වශයෙන් එහෙම නැත්නම් ප්‍රහාණය වශයෙන් අපිට මනාපයක් ඇතුළේ ටික ටික ටික ටික කැපි කැපි යන පටන් ගන්නවා. ඒ දෙකම භාවනා වැඩමුළුවකදී වෙන්න පුළුවන්. නමුත් ඒ භාවනා රාමේතා භාවනා රතිය ප්‍රහාණ රාමතාවේ සහ පහාන රතිය ගෙදර ගියාට පස්සේ තම තමන් ඉන්න තැන් වලට ගියත් වෙන්න ඉඩ තියෙනවා අපි ඒක අපේක්ෂාත් කරනවා මේ සඳහා ධර්ම දේශනා වශයෙන් දේශනානුග්‍රහිත වශයෙන් සූත්‍රය ලබා දෙන්න ඕන. ඒක හරියට හේංගෝ විතනක් කරන මිනිස්සෙක් එළවලු කොරටුවක් කරන මිනිස්සෙක් වෙහි කාලේ වුණත් නැත්නම් ඉඩෝර කාලේ වුණත් ඒ අවශ්‍ය වතුරුන් ලැබිච්ච භෝග පැලේට හොයලා බල්ලා කියලා වතුර ටිකක් දැම්මේ නැත්නම් ඒක මුල් බැහැ ගන්නකම් මුල් අඩියට බැහැ ගන්නකම් ටිකක් බාල වෙනවා. ඒක තදින් බලපානවා මල් පිපෙන එකට gedi හට ගන්න. ඒ නිසා තැන් තැන් බල්ලා අවශ්‍ය තැනට වතුර හිනවා වගේ. එහෙම නැත්නම් මේ නෙළපු මල් භාජනයක් බුදුන්ට පූජා කරාට පස්සේ අපි ඒකට පැන් ඉහලා පින් කරගන්නවා වගේ අපි භාවනා කරන ගමන් මේ ධර්මය මල් වට්ටියකට පැන් ගිහිනා වගේ කරන්න ඕන. ඊ ගාවට සාකච්ඡා අනුගහිතය අපි මේ සීලයක පිළිහිట్లా බණක් අහලා භාවනා කරනකොට Tamanට තීන්දුව කරගන්න බැරි නොතේරෙන කොටස් සාකච්ඡාවට අනුගහිතය දක්වමින් අපි දවල් වටුවේ කෙරුවා වගේ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේ හොඳට තේරෙන්න ඕනේ ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි භාවනා කරනකොට Tamanට මතුවෙන ප්‍රශ්න නැත්නම් ප්‍රයෝජනෙ සලකලා කරන ප්‍රශ්න එනස අදාළ ප්‍රශ්න. ඒවට කියනවා සාකච්ඡානුගහිතය කියලා. මේ තුලින් ආඩ්‍ය වෙති යෝගාවචරයා සමතනුගහිතේ විපස්සනානුගහිතේ වශයෙන් පරියන්කේදී සක්මනේදී ඒ Tamanට ඉදිරිපත් වෙන අරමුණ හිත ඒකාග්‍රතාවය පිණිස හෝ ඇත්ත ඇති හැටි දැක් ගන්න විපස්සනාව පිණිස හෝ යෙද වෙනවා ඒක ඉතින් යෝගාවචරයට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ යෝගාවචරයාගේ ජම්ම ගතිය හැටියට උපනිෂේ සම්පත්‍ය වල හැටියට පළපුරුදු වල හැටියට නතු භාවයේ හැටියට එක්ක සමථයට අදිනවා එක්ක විපස්සනාට අදිනවා එක්ක යුගනද්දව යනවා මේකෙන් පටන් ගන්න ඒකට යන්න පුළුවන් ඒකෙන් පටන් ගන්න මේක නේට පුළුවන් නැත්නම් දෙක සමසේ පවත් ගන්න පුළුවන් මේ විදිහට සමතානුග්‍රහිතේ විපස්සනානුග්‍රහිතේ මේ විදිහට සීලානුග්‍රහිතේ සූතානුග්‍රහිතේ සකචානුග්‍රහිතේ සමත අනුග්‍රහිතේ විපස්සනානුග්‍රහිත වශයෙන් අනුග්‍රහිත පහක් ਸਰවඥ දේශනාවේ විශේෂ මංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ සාධකයේ ඉදිරිපත් කරේ අපි මේ දැන් මේ කරන වැඩේට කියන්නේ සුතානුග්‍රහිතය කියලා. එකනේ දේශා කරනවා අනික කටි අහගෙන ඉන්නවා. ඒ සුතානුග්‍රහිතය අද ලෝකේ තියෙන බණ ක්‍රමයක් එක්ක බලනකොට මේ ධර්ම නැත්නම් භාවනා වැඩමුළුවකදී කරන සුතය එදින්දා බණ හිලක් වෙන්න බෑ. ඒක පිළිබඳව මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා එදිනෙදා අහන බණ ධර්ම භාවනා වැඩමුළුවකට විස වෙනවයි කියලා. ඒව අතාරින්න ඕනේ. ඒව නෙවෙයි මෙතෙන්දි කරන්නේ ප්‍රායෝගික වැඩක්. ඒ ප්‍රායෝගික දෙයට අදාළ ප්‍රායෝගික දැනුමයි මේ විපස්සනා ධර්ම දේශනාවක මේ වෙලාවේදී අපි සාකච්ඡා කරගන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා ගොවිපලකට පැලවලට වතුර යොදන ගොවියා පොළවේ ජල ප්‍රමාණය වැඩි වෙලා තියේදී තව තවත් වතුර යදුවොත් මුල් ටික ගිල්ම කෑවොත් වතුරට යට වුණොත් මුල් කුණු වෙලා කොළ දාවත් නැස්ති වෙනවා. මුල් ටික පොළොවේ යට තියෙන්නේ ගොවියා දන්නේ දැන් වතුර ඇද්ද මැදිද කියලා. ගොවියා ඔහේ වක් කරනවා. වක් කරනකොට පොළොවේ වතුර මට්ටම නැගලා මුල් අරසියුම් කේත මූල දුර්වල වුණොත් මුල් කුණු වෙලා අන්තිමට කාලයක් ගිහිලා කොළ දාවත් හේබාන. ඒ නිසා gederin ginaaව දැනුම පොඩ්ඩක් පැත්තකින් තියන්න. එහෙම නැත්නම් අපිට මේ එදිනෙදා අහන බණයි මේකයි පටලවා ගත්තොත් ඒක සුත අනුග්‍රහිතය කියන්න හම්බ වෙන්නේ නැහැ. සුතයෙන් වෙලා තියෙන කරදරයක් ඒකයි. සුතමේ ඥානය අවුලක් කරගන්න. චින්තාමේ ඥාන අවුලක් කරගන්නවා. ඒ නිසා ඒතෙන්දී මේ බණයි ගැලපෙන්නේ මේක ගැලපෙන්නේ නැහැ කියන එක අද බෞද්ධයා සම්පූර්ණ අන්ධබන්දයි. කොච්චර දෝ බනහන ලෝකයක් අද තියෙනවා. උදේ ඉඳලා හැන්දනකම් බනහන. එච්චර බන ඇහුවත් රට නරක වෙනවා. ඒ මොකද හේතුව මේ අහන බන අදාළ වෙන්නේ නැහැ. කොටිම කියනවනේ මේ වගේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ අදාළ වෙනවා අරියාදුවට නරකට. ඒ නිසා මෙහිදී අපි ධර්ම දේශනා ක්‍රමයක් පවත්වනවා. ඒක හරියටම දැඩි සත්කාරයකට ලෙඩෙක් දාලා බෙහෙත් දෙනට අමතරව දෙන ආහාර ටික අනික් අපස්ථාන ඔක්කොම ලෙඩේට ගැලපෙන විදිහට යනවා. ආන්නේ වගේ මේ කරන අනුග්‍රහිතය තමයි ඇහිම හෝ දේශනා කිරීම හොඳට මතක තියාගන්න ඕනේ. ඒ යහන වැල යන හැටියට මැස ගහගෙන යන දේශනා ක්‍රමයක් තියෙන. ඒ නිසා තෝරාගන්නේ ඒ ත්‍රිවිධ ශික්ෂාවට ගැලපෙන විපස්සනාකට ගැලපෙන ධර්ම දේශනා. ඒ නිසා බොහොම සීමිත සූත්‍ර ප්‍රමාණයක් ත්‍රිපිටකයෙන් අපි උකහා ගන්නවා. ඉතින් සමහරු හරීම කැමැති හරීම අගය කරන විශේෂයෙන් බටහිර පන්නේට හිතන අය අපි මේ වගේ වැඩකට සූතානුග්‍රහිත වෙනස සරුවච්චන් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සූත්‍ර ගන්නවා කියන එක මේ නිසන් වණේට පමණක්ම ආවේනික දෙයක් විදිහට සමහරු සලකනවා. ඇත්තට එහෙම එකක් නැහැ. කොතනත් වගේ වෙනව ඇති. නමුත් මෙතන භාවනා කරන ගමන් ඒ භාවනාව සාධාරණීකරණය කරන්න ඒ භාවනා කරන අයට දැනුම දීම සඳහා සූත්‍ර පිටකෙන් සූත්‍රයක් ගත්ත නිසා මිතර බණහන ඕනම කෙනෙකුට මේ දේශනා කරන දේ ඇත්තද බොරුදෝ කියලා පොත බලලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපි මේ උද්ෘතය අද ගත්ත උද්ෘතේ ගත්තේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුමාන සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන සූත්‍රයක. නමුත් මතක තියාගන්න මේක මේ අනුමාන සූත්‍රය සර්වඥ භාසිත එහෙම නැත්නම් ශාස්ත්‍රීය භාසිතයක් නෙවෙයි. මේක අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද්දක් ඒක ශ්‍රාවක භාසිතයක්. නමුත් ඒක හදාරගෙන යනකොට කතා කරන යනකොට තේරෙයි උන්වහන්සේ කොච්චර අනුකම්පාවකින් කොච්චර ප්‍රායෝගිකව ගිහි ගෙදර ඉන්න අයටත් අගාരികව අනගාരികව ඉන්න අයටත් භාවනාවේ පටන් ගත්ත අයටත් කරගෙන යන අයටත් භාවනා කරලා ලෝක සාසන සේවාවක් කරන කෙනාට වුණත් හැම පැත්තෙම ගැළපෙන ධර්ම දේශනාවක් මේකේ තියෙන. මේ අනුමාන සූත්‍රය අනුමිනි ඥාන වශයෙන් මේක සූත්‍රය ඇතුලේ පාවිච්චි වෙන වචනේ අපි සාපේක්ෂතා ඥානයක් ලබා ගන්න හදනවා අපේ තියෙන සාමාන්‍ය දැනුමේ. මේ සාපේක්ෂතා ඥාණයෙන් අපි තවදුරටත් විනයගරුක වෙන්නත් ධර්මයේ තව තවත් තීක්ෂණ සූක්ෂම කරන්නත් උදව් පැනෙන නිසා මේක ඉස්සර කාලේ භික්ෂුන් වහන්සේලා අතර කෙරෙන ප්‍රාතිමෝක්ෂ දේශනාවට සමානව කිරිච්ච බවක් අතීත පොත්පත් හදාරපු යක්කඩිය පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ ඒ සමන්නේසනා සහිත සංගිබන්න පොතේ ලියලා තිනවා. මේ අනුමාන සූත්‍රය ඉස්සර භික්ෂුන් වහන්සේලා එකතු වෙච්චාම හරියට පෝය කරනවා වගේ මේ අනුමාන සූත්‍රයේ පොදුවෙත් පුද්ගලිකත් පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා බැලුව බැල්මට ඒක පේන්නේ භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රතිමෝක්ෂයක් වගේ. නමුත් සාකච්ඡා කරන්නේ හිතක පහළ වෙන කෙලෙස් වගේක් නිසා කෙලෙස් පහළ වෙන ඕනම කෙනෙකුට මේ සූත්‍රේ වළංගුයි. ඕනම කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි තාම ගැඹුරු අදි සීල ශික්ෂාවක් මේකේ සඳහන් වෙන්නේ. ඉතින් එතකොට ඒක අර උපසම්පදා වෙච්චි මේ කර්මවකින් උපසම්පදා ලැබපු අපි තේරවාදයේ සඳහන් භික්ෂුවක් කියන නමටත් ඒ වගේම ඒ භික්ෂුවගේ කෘත්‍ය කරන සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන හතරවන පිරිසටම මේකේ සමාන අදාළ භාවයක් තියෙනවා. කියවනකොට මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේත් එක්ක ඉන්න සබ්බරක්මචාරින් වහන්සේලාට භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරන නිසා යෙදිලා තියෙන බේකෝ කියන නම. නමුත් සාකච්ඡා කරන්න යන තේරෙයි එහෙම මේ දේශනා කරාට භික්ෂු කියලා ආමන්ත්‍රණය කරලා කාටත් වගේ පොදු එකක් ඒක හරියට පාර්ලිමේන්තු කතාවක් කරනකොට අපි කතානායකතුමනි කියලා කතා කරාට කතා කරන්නේ කතානායකතුමාට විතරක් නෙවෙයි තමන්ගේ පක්ෂයයි විරුද්ධ පක්ෂයයි පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න හැම මන්ත්‍රීවරුන්ටයි ගැලරියේ ඉන්න ආණ්ඩෙන ඔක්කොටම තමයි කතා කරන්නේ. අපි සභාවක් කතා කරනකොට සභාපතිතුමනි කියලා පටන් අරගත්තට කතා කරන්නේ සභාවට. ඒ වගේ තමයි මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේ භික්ෂු කියන නම පාවිච්චි කරනවා ආවුසෝ කියන නම පාවිච්චි කරනවා නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ සභාගරුත්වයක් නැත්නම් පාවිච්චි සදාචාරයක් නමුත් මම උත්සාහ කරන්නේ ඒකෙන් අපිට උබේ භික්ෂු භික්ෂුණී පාස්කෝ පාස්කා කියන හතරවණක් පිරිසට මේක පාවිච්චි කරගන්න තියෙන අවස්ථාව සලකන්නයි. ඉතින් මේ පූර්විකාව කෙරුවට පස්සේ නැත්නම් මේ හඳුන්වා දුන්නට පස්සේ අපි අහුම්කන් දෙමු මේ මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ කතාවට. මේ දේශනාව කරන වෙලාවේදී ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භගු රාජ්‍ය ගත කළේ මිගදාවණයේ සුන්සුමාර්ගිරේ බෙහෙස කලාවණේ කියන වචන පාවිච්චි කරන බොහොම ලස්සන පැරණි තිබුණු ගම් ඒ නැත්නම් ඒ නගරය නැත්නම් මේ ඇඩ්‍රස් එක මෙහිමයි ලියලා තියෙන්නේ. මේ කාලයේ මේ භගු ජනපදයේ සුන්සු මාර්ගිරේ පිහිස කලාවනේ මිගදායේ වැඩ ඉන්න වෙලාවක. එතෙන්දී රැස්ස ඉන්න සංඝයා වහන්සේලාට ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කරන මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ඒ සංඝයා එහෙමයි ආයසුතුන් වහන්සේ කියලා පිළිවදන් අස්සන. ඒ කියන්නේ සභාවට කියනවා කරුණාකර මට අවධානය යොමු කරන්න කියනකොට එහෙයි කියලා කියනවා. එතකොට අපි දැන් මේ sannivedane පටන් අරගත්තා. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අහුම්කම් දෙන්නා වූ ආයසුතුන් වහන්සේලා නැත්තම් ඒ හිටපු සංඝයා වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් අස්සනවා අපි මේ රැස්ුණාට පස්සේ වැඳලා දේශකයන් වහන්සේට වඳිනවා ඒ ඒ වයිදි වෙන්නේ අපි වෙන වැඩ අතහැරලා මුළු හදින්ම මුළු කයින්ම මේ ධර්මයට නතු වෙනවා ඒ නිසා ධර්මයක් sannivedana වෙන්න ධර්මයක් සංක්‍රමණේ වෙන්න මේ දේශකයා කියන දේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං සෝතෝ චේතසෝ සමන්නා හරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියලා සරුවචනන්සේ ඒකේ කලාව පෙන්වන දෙනවා ඒක සඳහා අට්ටිකත්වා මානසිකත්වා මේ කියන දේ අර්ථයේ තේරුම් ගන්නා සුළුව අන්‍ය විහිතව එහෙමේ මානසිකාරය නොයදා අන්‍ය විහිත නොවි මේකටම දේශනාට මානසිකාරය යොදා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත මුළු හදින්ම මුළු හදම ධර්මයට මුදා හැරලා ඒ කියන්නේ වමතින් අල්ලන්නෙත් නැහැ බාග හිතින් අඩල හිතින් බලන්නෙත් නැහැ මුළු හදින්ම සබ්බං චේතසෝ සමන්නාහරිත ඔහිතසෝතෝ කන්නමාග නිට්යමාගෙන බණ අහනවාට කියනවා ධර්ම ගෞරවය කියලා එහෙම නැත්නම් sannivedana වෙන හැටි ඉතින් ඒක ඇත්තටම දෙපාර්ශවීම යුතුයකමක් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරන ඇවැත්නි කියලා. එතකොට මේ සීලුම දෙනා වහන්සේලා එහෙමයි ඇවැත්නි කියලා මේ මොග්ගල්ලාන ස්වාමීන්ට පිළිවදන් අස්සනවා කියලා ඒකට කියන්නේ. එහෙයි කියනවා. මෙන්න මේ දේ වුණාට පස්සේ කොම ලස්සන එහෙම නැත්නම් හිත්වදින ක්‍රමයකට මොග්ගල්ලාන ස්වාමීන් සඳහන් කරනවා එවැනි යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට පවරනවා නම් අනේ පින්නතානන් වහන්ස අනේ උත්තමය අනේ උත්තමාවිය මගේ වැරද්දක් දැක්කොත් මට කරුණා කරලා මම මට කියලා දෙන්න මම ඔබතුමා හෝ ඔබතුමිය කියන දෙයට නෙතිව මාගෙන අහන්න ලෑසි මම ඔබතුමා ඔබතුමිය සත්පුරුෂයෙක් සද්ධර්මයක් කියන කෙනෙක් යහ මිත්‍රෙක් විදිහට සලකන්න කැමති කියලා තමන් පවරන්න ඉඩ තියෙනවා ඒ පැවරුවාට මොකද ඒ කෙනා ඒ පැවරුමට අනුව කටයුතු කරේ නැත්තම් එහෙම නැත්තම් මේ මේ දෝවචස්ස කරන විදිහට හැසිරුණොත් අර කෙනාට පැවරුමක් තිබ්බත් එයාගේ මේ දුර්වච ගතිය නිසා එහෙම නැත්තම් ඔලමුල ගතිය නිසා අර කෙනාට උපදේශයක් දෙන්න හිතෙන්නේ නැහැ. අන්න එහෙම ධර්ම වගේක් තියෙනවා අපේ හිතේ. අපි නිහතමානීව යම් කිසි කෙනෙකු කියලා පවරනවා නැත්තම් ගුරු තන්හිලා සලකනවා නැත්තම් කල්යාණ මිත්‍රත්වයෙන් සලකනවා එහෙම නැත්තම් සත්පුරුෂෙක් විදිහට සලකලා කියලා කියනවා මට මම ඔබතුමාට ඔබතුමීට පවරනවා මට ගුරුවරෙක් වෙන්න මට උපාධ්‍යයන් වහන්සේ වෙන්න මට ආචාර්ය වෙන්න මට වැරද්දක් දැක්කොත් මගේ මට කරුණා කළා කියන්නේ කියලා පැවරුම manussත්වයේ තියෙන ඊටාම නිහතමානී ගතිය. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒක සාසනේ පණ වාගේ. යම් කිසි කෙනෙක් කාට අර ගිහිලා කියනවා නම් මට මේ ඉස්සරහට සීල සමාධි ප්‍රඥා වඩා ගන්න ඕනේ මට කරුණා කළා මේකට මේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මට මේ උපදෙස් දෙන්න මම ඔබතුමාගේ සුවචකී කර ගෝලයක් වෙන්න ලෑස්ති කියලා වගේ ඒක ලොකුම ලොකු යටහත් පහත් ගතියක සුවච ගතිය කියලා කියන්නේ. නමුත් එහෙම එයා සුවචව පැවරුවාට එයා ළඟ දුර්වච ගතිය තියෙනවා. සුවච ගතිය අනිත් පැත්ත තියෙනවා නම් අනිත් කෙනා ඒක දැරයක් දැසරක් උපදෙත්තේ ඊට පස්සේ තීරුම් ගන්නවා මේ මනසට කියලා වැඩක් නැහැ. මේ මනසේ අමුණින්නවපු කලයක් වගේ ඔකට කොච්චර වතුරක් කළොත් වැඩක් නැහැ. ඒ නිසා එයාගේ තියෙන මේ දුර්වච ගතිය නිසා නියම කල්යාණ මිත්‍ර හම්බෙලා නියම විදියට පැවරුවත් Taman නියතමානී වුණත් ඇතුළත තියෙන දුර්වචකතිය නිසා යාට ලැබෙන තියෙන මහා සම්පත්තිය. මහා උපදෙස්පන් ලැබියන්. ඒ නිසා ඇවත්නි මේ දුර්වච ගති 18ක් මම දැකලා තියෙනවා මම මේ කියලා දෙන්න හදන්නේ. කරුණා කරලා පැවරුවට මදි ඒ දුර්වච ගති නැති කරගෙන සුවච ගති ඇති කරගන්න. එතකොට බුද්ධෝත්පාද කාලයෙන් අපිට වැඩක් වෙනවා. එතකොට අපිට manussත්වයේ වැඩක් වෙනවා. ඒකට අපිට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. එතකොට අපිට ධර්මයේ ආශිර්වාදේ. එහෙම නැත්නම් ධර්මයේ ඒ ධර්ම ඕජාව අපිට ලැබෙනවා. සත්පුරුෂ සංසේවන ලැබෙනවා. පැවිද්ද හරියනවා. ධර්මයේ ලැබෙනවා. ඒ නිසා ඒ දෝචස්ස සෝචස්ස කරන ධර්ම දෙක තේරුම් ගන්න තේරුම් ගන්න ගස්සන එක තමයි මේ සූත්‍රයේ අනුමාන සූත්‍රයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඉතින් ඒ පැවරුවත් නිහතමානී කියලා පැවරුවත් තව කෙනෙකුට උපදෙස් නොදෙන්න තරම් දෝවචස්ස කරන නැත්නම් ඔලමුල ප්‍රගල්බ කියන දේ නාහන ගතියක් පෙනෙන ලකුණු වලට පෙනවා අක්ඛමෝ කියලා පේනවා කියන දෙයක් ඉවසන්නේ කියන්නේ ඉස්සලා පැනලා කියනවා මට කතා කරන්න ඉස්සලා දැනගන්න මම ඔබට පවර්ලා තිබුණාට මම ඔහොම වැරදි මං කරලා තියෙනවා කියලා අර ඉවසන කියන දේ ඉවසන සුළු ගතියක් නැහැ අප්පදක්කිනක් ආයි කියන දේ බොහොම ගෞරවයෙන් බාර ගන්න පදක්කිනක් ආයි ගතිය වෙනකොට අප්පදක්කිනක් ආයි ගතිය තියෙනවා. ඒ වගේම අනුශාසනා බාර ගන්න කැමති නැහැ. ඉතින් එතකොට එයා නිකන් ගලක් උඩ වපුරෝ වගේ සරු බීජ ගලක් උඩ වපුරාට කණු මුල් ලැදෙන්නෙත් නැහැ වැවෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අර වපුරන මනුස්සයර දෙනවා කල්යාණ මිත්‍රයර දෙනවා මනස අවංකව ඇවිල්ලා කිව්වට මට උපදෙස් දීපන් කියලා. ඒ උපදේශ මම දෙන උපදේශ අරු බීජ ගලක් උඩ යපුරවා වගේ එයා අක්කමෝ අපද්ද අප්පදක්කිනක් ගාහි න අනුශාසනි අහන්නේ ඒක නිසා යාට තවදුරටත් උපදෙස් දීම නතර කරනවා ඉතින් මේකේ දරුණු පැත්තක් තියෙනවා මේ දෝචස්ස කරන්නේ දරුණු පැත්තක් තියෙනවා ඒකට සරුවත් යනන්සේ දෙන බරපතල දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩේ කියලා දඬුවම වල ඉහළම දඬුවම උපදෙස් දීම නතර කරනවා මේක තමයි සාසනයේ තියෙන හිස ගසා දැමීම. පෙකින වෙලා කපන එක තමයි ඒ මනසට උපදෙස් දෙන්න අනත කරනවා. ඉතින් අසත්පුරුෂයාට තියෙන හරි ෂෝක් අනේ ඉස්සර අරමනුසයා මට එර වෙලා උපදෙස් දෙනවා දැන් කරදරයක් නෑ මට ඕන විදියට මට පිස්සු කෙලින්න පුළුවන් කියලා අසත්පුරුෂයා ඒකට හරි කැමැති. දැන් සරුවචනanse පිරුණම් පෑවට පස්සේ ඉතින් උගව දෙනෙක් කනගාටු වුණා. අනේ අපිට මීට පස්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ශාස්ත්‍රුන් වහන්සේ නැති උනායි කිය. එතකොට මේ සුබද්ද නම් භික්ෂුවක් ඇවිල්ලා කිව්වා මොකටද අඬන්නේ ඔය මහා ශ්‍රමණයා හිටියනම් අර කරපම් මේක කරපම් කියනවා මේක එපයි කියලා කියනවා දැන් ශ්‍රමණයා නැහැ බය වෙන දෙයක් නැහැ දැන් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කන්න වැඩක් නැහැ අඬලා වැඩක් නැහැ කියලා මහා භද්‍ර වචනයක් පාවිච්චි කරා මේ නිසාම විනීගරුක ධර්මගරුක භික්ෂුන් වහන්සේලා ධර්ම සංගායනාවක් ඇති කරා මේ වගේ අමනියෝ ශාසනය ඇතුළත ඉන්නවා නම් කොච්චරක් නම් මේ දෝචස්සකරණයක් දෙන මේ ධර්මයට අගෞරවයෙන් සලකලා ධර්මයේ දඬු කඳක් කරගෙන ධර්මයේ කුරුසයක් කරගෙන ඒක කරදරයක් කරගන්නවද ධර්ම විනය දෙක එවැනි જાති වැඩෙන්නේ ඉස්සලා තමයි ඔය ධර්ම සංගායනාව කරේ. ඒකට පොතේ ඉලිය තියෙන සුබද්‍රගේ අබද්ද්‍ර වචනය කිය. මොකද්ද මේ මහා ශ්‍රමණයා ඉන්නකොට අපිට අර කරපම් මේක නොකරපම් කියනවා. අපි දැන් ඒ ශ්‍රමණයාගේ මිදුණා. ඒ නිසා අපි මේ වෙලාව ඇත්තටම පාටියක් දාන්න ඕනේ. ඒ වගේ තමයි සරුවච්චන් වහන්සේගේ සද්ධර්මයේ වික්ෂුන් වහන්සේලාගේ සීලයේ උපදේශය ලැබෙනකොට ඒක අලී කරදරයක්. එතකොට යාට වෙන්නේ බුදුහාමුදුරුවෝ නැත්තම් අපිට කැමැති දෙයක් කැමැති විදිහට කරගෙන ඉන්න පුළුවන්. මේ ධර්මයේ මිම්ම නැත්තම් අපිට කැමැති දෙයක් කැමැති විදිහට කරගෙන ඉන්න පුළුවන්. මං දිහා බලන්න වෙන අනි සංඝයා නැත්තම් මට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. මට ශික්ෂාපද නැත්තම් මට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියලා ඇතුලේ මහ ප්‍රගල්භ මහා මේ දෝචස්ස කරන ඔල්ලමුල අදාස් රාශියක් මනුස්ස මොලේ තියෙනවා. අන්න ඒක දැකලා තමයි මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ එනිම දෝචස්ස කරන අක්කම අපපදක්කිනක් ගාහි න අනුශාසනෙන් කියන දේවල් ඇවත්නි පැවරුවට මොකද මේ ධර්ම තියෙනවා නම් උඹට කායිමත් උපදෙස් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕනේ දේ නම් උඹට පුළුවන් තරම් උපදෙස් එන්න ඕනේ. ඒක තමයි සරුවචන් වහන්සේ රාහුල පුංචි කුමාරයාට දීපු දෑවැද්ද. හැමදාම රාහුල කුමාරයාට කිව්වා හත් අවුරුදු වයසේදී හැමදාම වැලි මලු අත ගාලා වැලි දුවතක් උඩ දාලා මට මේ වැලියට ගානට මට අනුශාසන ලැබේවා. මට මට උපදෙස් අනුශාසන ලැබේවා කියලා හැමදාම නිහතමානීකව පුරුදු කරා. එහෙම නැත්නම් බුදුහාමසගේ පුතා සාරිපුත්‍ර ස්වාමීන් තමයි උපාධ්‍යයන් වහන්සේ ඒ නිසා කවුරු හරි આવත් කියනවා එන්න එපා අපේ තාත්තා බුදුන් මට කත කියන්න දෙන්න එපයි කියලා කියයි. මම වවිදි කිරුවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එන්න එපා මං කියනවා අයියට කියනවා ලොක්කට කියලා කියන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට පුරුදු කරේ මොකද හැමදාම වැලි දෝතක් දාලා උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඔන්න බුදුහාමුදුරුවෝ තමන්ගේ දරුවට දීපු දායාදේ. ඔයගොල්ලෝ එහෙම දෙනවද දරුවන්ට දායාදේ? ඕගොල්ලෝ දෙනගෙන ගැහුවොත් ගාපම් බැන්නොත් බැන්නා මම බලා ගන්නම් කියලා. ඉතින් අරූ ගිහිල්ලා හොම්බ කට තලාගෙන ගෙදර ආවට පස්සේ ඒ දෙන අවවාදේ කෝගෙ ගෙදර එන්නේ අඬු බඬු කඩාගෙන. එකම අම්මා කෙනෙක්වත් එකම තාත්තා කෙනෙක්වත් තමන්ගේ දරුවා සෝචකරනද එහෙම නැත්නම් මේ බයලජ්‍ය කරනද නැත්නම් ඉන්ද්‍රිය দমনයකට කිසිම උපදේශයක් දෙන්නේ නැහැ. දුන්නොත් එයාමයි තාත්තයි දරුවන් අතර ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා අම්මයි තාත්තයි දරුවන්ට පිස්තෝල ගෙනත් දෙනවා. වතුර තුවක්කු ගෙනත් දෙනවා. ඒකෙල්ල මේ සටන් උපක්‍රම පුරුදු කරගෙන නැත්නම් කම්පියුටරයක් ගෙනත් දෙනවා. ඉතින් ඔය බොත්තම් තද කරගෙන ඉන්නකොට අම්මට තාත්තට පිස්සු ගලින්න පුළුවන්. ඊට පස්සේ අරු අන්තිමට අර ගෙනපු තුවක්කුෙන් තාත්තට තමයි පුරුදු වෙන්න එල්ලේට ගන්නේ තාත්තගේ කැවුත්ත තමයි. එල්ල කරලා බලන්නේ තාත්තගේ කැවුත්තට එල්ල කරලා තමයි එල්ලේ ගන්නේ. ඇයි අම්මලා තාත්තා ගෙනත් දෙන්නේ යටත් පහත් වෙන ධර්ම නෙවෙයි. සෙල්ලම් බඩුවක පවා තියෙන්නේ එහෙනම් ටෙලිඩ්‍රාමා එක පවා තියෙන්නේ උපරිම ආයුධ උපරිම ද්වේෂය උපරිම ප්‍රතික්‍රියා කිරීම. ඒකට ඒ දරුවන්ද හිතන මේක තමයි ලෝකේ කියලා. මේක තමයි සාමාන්‍ය දෙයදී ඒ දරුවෝ සෙල්ලම් බඩුවට බොක්සින් කොට්ටෙට ගන්නේ අම්මා. තාත් තුවක්කුව එල්ල කරන්න ගන්නේ තාත්තා. මේකෙන් තමයි සෙල්ලම යන්නේ. ඉතින් කොළඹ ඉන්න ලොකු ආමසු කෙනෙක් කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අද දරුවෝ අම්මට තාත්තට නොසලකන එකට එකම හේතුව අම්මල තාත්තලා අමනකම කියලා. අම්මල තාත්තා දන්නේ දරුවෝ ඉදිරියට හැසිරෙන හැටි. දරුවන්ට කියලා දෙන හැටි. ඒ නිසා ඒ දරුවන්ගෙන් මේ තරම් නපුරු දඬුවම් විඳිනවා. හැබැයි අම්මල තාත්තට හිතා ගන්න බෑ. අයියනේ මං වදපු දරුවා, එංගනේ මං උගන්නපු දරුවා මට ආයුධෙල්ල කරන්නේ. ඒ ඡන්දපරස කතා වචන කතා කරන්නේ. ඒ ගහන්න බයිනේ කියලා තේරෙන්නේ නැහැ. මොකද පොඩි දරුවට දීලා තියෙන පොඩි කාලේ ඉඳලා මේ දේවල්. නමුත් බුදුහාමුදුරෝ ශූරෙල්ලිලා සුලංගිල්ලෙල්ලිලා බලලා ශ්‍රමණේ උඹේ හේවනල්ලේ තිබුරේ හේවනල්ලත් මට සැපයි කියලා බුදුහාමුදුරන්ට ලේසු හොඳට ගිහිල්ලා ඇල්ලුවනේ අත. ඊට පස්සේ කිව්වා අම්මා මට කිව්වා උඹ ළඟ තියෙනවා කියලා මගේ දායාදේ මට දීපන්. ආ බුදුහාමුදුර හොඳයි වරේ යන්න මං දෙන්නේ දායාද කියලා අනකහන කියලා පැවිදි කරලා අවවාදයක් දුන්නා ආරිපුත්තු සාන්සෙ ලව්වා පැවිදි කරවලා හැමදාම දෝචස කරන ධර්ම නැතුව සෝච කරන්නයි කියලා. ඔය එක්කෙනෙකුට මෙතන ඉන්න එක්කෙනෙකුට දරුවෙක් හම්බුනොත් අවුරුදු 7 ඉදි ගෙනියලා පැවිදි කරන්නට පැවිදි කරන්න හිතක්වත් කප්පකට පහළ වේද? ඒක තියා අද කියනවා කතෝලික සභාවෙන් හරි කතා කරලා ඉවරලා අපේ ආගම කොච්චර මෛත්‍රී කරුණාවද ඕගොල්ලෝ ආගමේ තාස්තුන් වහන්සේ බුදුහාමුදුරුවෝ නෝනට බබා ඉපදිච්ච දවසේම ගෙදරින් පැනලා ගියා. ඕකද මෛත්‍රිය කියන්නේ. ඕකද කරුණාව කියන්නේ. ඒකල හත් දවස් දරුවෙක් පැවිදි කරලා ගිහිල්ලා මේ දරුවට දෑවැද්ද දෙනවයි කියලා වැලියතුමක් උඩ දාලා යටහත් පහත් වෙන්න ඉගෙනුවා. අපේ නන්නේ අපේ නත්තල් පප්ප ඇවිල්ලා ඕගොල්ලෝ පුදියන් ඉන්නකොට මේසෙකට සෙල්ලම් බඩු දාලා යනවා. කොයි එක්කනද හොඳ? අපේ නත්තල් පප්පද හොඳ නැත්නම් ඕගොල්ලන්ගේ බුදු ආමතුරු. ඇත්තටම කියනවනම් අපේ බෞද්ධයෙකුටවත් ওই කතාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලත් හිතන්නේ මේ රාහුල කුමාරට කිස් එකක් දීලා ගියා නම් එදා රෑ ඊගේ අතරින් නැතුව ඉපදිච්ච කම බබාට කොච්චර වටිනවද කිස් එකක් දුන්නා නම් අභිනිෂ්ක්‍රමණයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනද යසෝදරාවගේ ඒ වගේම මේ දෑවැද්ද ඊළඟට එනකොට ඒ දරුවා ගෙනලා පැවිදි කරන්න හත් අවුරුදු වයසේදී Tamangeම පුතා පැවිදි කරන්න මොන අප්පටද පුළුවන් වෙන්නේ මං හිතන්නේ අදවත් බෞද්ධයෙකුටවත් හැදිච්ච එකෙකුටවත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කෙරුවේ රාහුල පුංචි කුමාරයෝ කොච්චර දෝ කල්ප ගානක් බුදුහාමරණ පුතෙක් වෙන්න පෙරුම් පිරුව පින තිබුණා දෙන්න දින දෑවැද්ද මෙච්චරයි සුවචවයක් දෝචස වෙන්න එපා බට වෙන්න ඕන තරම් දේවල් සාක්‍ය කුලේ රජ වෙන්න ඉන්න රජපැටියා බුදුහාමරණගේ පුතා සාරිපුත්‍ර සාංශගේ ගෝලයා දෝජස්ස වුණොත් ඉවරයි. වෙන්න කරුණු තියෙනවා. නමුත් සෝච කරන්නයි බුදුහාමුදුරු උත්සාහ කරේ. ඉතින් ඒ වගේ උත්සාහයක් තමයි මේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට ඉදිරිපත් කරන්නේ සාසනික ඉතිහාසය නැත්නම් සංඝ සමාජයේ අම්මා වශයෙන් ආර්ය ලෝකයට දරුවන් බිහි කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සෝවන් කරවන්න. ඊට පස්සේ දරුවන් තනා වඩන සකදාගාමී අනාගාමී ආදී ඉහළ මාර්ගඵල ලබා දෙන්නේ මොග්ගල්ලාන ස්වාමීන් යාර කියනවා තාත්තා වගේ කියලා. මේ තාත්තා දරුවන්ට කියලා දෙන දේ. අම්මයි තාත්තයි වගේ සාරිපුත්තු සාංශේ වදනවා. මොග්ගල්ලාන සාංශේ හදනවා. මේ හැදීමේදී ඒ සංඝහර කියනවා එවැත්නි යම් කිසි කෙනෙක් පවාරේපි චේය ආවසෝ බික්කු වදන්තු මං ආයස්මන්තෝ මණී මට කියන්න මේක කියන්න කියලා කවුරු හරි පැවරුවත් ආයස්මතුනේ වචනියෝමි ආයස්මන්තෝති අනේ මට කියන දෙයක් කියන්න කියලා කිව්වත් එයා ළඟ දෝචස්ස ධර්ම තියෙනවා නම් අක්කමෝ අප්පදක්කිනක් ගහයි න අනුශාසනි කියලා ඒ උපදෙස් දෙන එකනට දෙන්න හිතෙන්නේ ඒ නිසා මම උඹලට කියලා දෙනවා එහෙම පවරුවත් උපදෙස් නොදෙන්න හේතු වෙන දෝචස්ස කරන ධර්ම ටිකක් තියෙනවා. ආන් ඒ ටික මේ කියන්නේ හදන්නේ කියලා අර සංඝයාට මේ දෝචස්ස කරන කියන සන්දර්භයේ කාරණාව මූලිකම තේමා වශයෙන් පෙන්නනවා අනුමාන සූත්‍රයේ. ඒකලිවලා ඒ ස්වාමීන් වහන්සේ එක එක ඒ දෝචසකන ධර්ම 18ක් පෙන්නනවා. ඒකෙදි අපි මේ පිටසකේ දැන ගැනීම සඳහා කියන්න ඕනේ අපි 87 වෙනි භාවනා වැඩමුළුවේදී මේ සූත්‍රය හඳුන්වා දීලා මූලික කරුණු හතරක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙදිත් ওই කියන මේ පසුබිම ඔය කියන්නේ දාන අපි සාකච්ඡා කළා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සූත්‍රය පිළිබඳ පූර්ණ හදාරීමක් හදන්න ඕන කියලා හිතෙනවා නම් මේට ඉස්සෙල්ලා වැඩමුළුවේ 87 වෙනි වැඩමුළුවේත් අපි ඒ කියපු කාරණා වලට අවධානය යොමු කිරීම සඳහායි මම මේ මතක් කිරීම කරන්නේ. ඒකෙදී ඒ මොකලන් ස්වාංශේ ප්‍රධාන දෝෂසකන ධර්ම හතරක් පාපිච්චතා පළවෙනි එක අත්ුක්කංශන පරවම්බන දෙවෙනි එක කෝදනෝ හේති කෝදා විභූතෝ ක්‍රෝධ කරන ගතිය කෝදනෝ හේති කෝධ හේතු උපනායි ක්‍රෝධේ නිසා ඇතිවෙන්නා වූ බද්ධ වෛරේ ඔන්න කාරණා හතර අපි ගෙවම් කරලා තියෙනවා ඉතින් සමහර විටක ඒ කාරණාවලින් සාකච්ඡා කරපු කරුණු බලපානව ඇති අද අපි ඉස්සරහට ගත්ත පුණජපරම් ආවසෝ බික්කු කෝදනෝ හෝති කෝද හේතු අபிසංගී කියන වචනෙට ඇවත්නි මේ ශාසනයේ යම් භික්ෂුවක් ක්‍රෝධ කරන සුළු වන්නේද ක්‍රෝධ කරන සුළු බව නිසා ගැටුම් ඇති කරගන්නේද එවැනි කෙනා කාට අර කියලා වැඳලා කිව්වත් මට උපදෙස් දීපන් කියලා ඒ ගුණවතා මෙයාට උපදෙස් දෙන්න පෙළඹෙන්නේ නැහැ මෙයාගේ තියෙන මේ ක්‍රෝධ කරන ගතිය නිසා මෙයාගේ තියෙන මේ ගැටෙන ගතිය නිසා ඒ නිසා මෙයාට දෝචස්ස කරන ගතියක් එනවා උපදෙස් ඉල්ලුවත් නොදෙන ගතියකටපත් වෙනවා ඒ දෝවචස්ස කරන ධර්මය යම් කිසි කෙනෙක් ළඟ තියෙනවනම් අර උපදේශ ඉල්ලපු එක්කනට ඒ පුදුලා අප්‍රිය අමනාප වෙනවා. ඇවිල්ලා අනේ මට උපදෙස් දෙන්න කියලා කිව්වත් යමක් කියලා දෙන්න හිතෙන්නේ නැහැ මොකද එයා ක්‍රෝධ කරනවා. හැම දෙයකම ද්වේෂ චරිතයක් කෝධ හේතු අபிසංගී මොන්නවා කිව්වත් ගැටයක්. කිසිම දෙයක් කියන දෙයක් අහගෙන ඉන්න කැමති නැහැ. ඒකට එකට එක කියනවා එහෙම නැත්නම් ගැටෙනවා. ඉතින් එතකොට ඒ සිත මේ සත්පුරුෂයාට ඒ ගුරුවරට ඒ උපාධ්‍යයන් වංශයට මෙයා කරේ අප්‍රියමනාප ගතියක් ඇති ඒක නිසා කෙනෙක් හිතන්න කියනවා අනුමිනී ඥානය දාලා. ඒක තමයි මේ අනුමාන සූත්‍රය කියලා මේකට කියන්නේ. දැන් මයි ළඟට කවුරු හරි ඇවිල්ලා පත් කඩේලා තුන් සැරයක් වන්දනා කළා කියනවා අනීහි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ වෙන්න මට ආචාර්යන් වහන්සේ වෙන්න මට කල්යාණ මිත්‍රන් වහන්සේ වෙන්න මට කමට අහනක් දෙන්න මට ගුරුතන් ලිහිලා කටයුතු කරන්න කියලා. එහෙම කල්පිත කරන්න කිව්වට ඒ මොනවා හරි වැඩක් කියන්න කිව්වහම නැත්තම් උපදේශයක් දෙන්න ගියාම එයා ක්‍රෝධ කරනවා. එයා ඒකට ගැටුම් ඇති කරනවා නම් මට ඒක එලියා කෙරෙහි අප්‍රියමනාපයක් හත ගන්නවා. ඒක දැනට මම දන්න දෙයක්. ඒක සාමාන්‍ය බුද්ධිය. ආන්නේ එහෙමනම් අනුමිනි ඥානය කියන්නේ මේ කල්පනා කරන මම තව කෙනෙක් ළඟට ගිහිල්ලා පැවරුවත් මට වැඩිය හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලා අනේ මට උපදේශයක් දෙන්න මම මේම බරපතල වැඩ කරගෙන යන කෙනෙක් මට කවුරුවත් ගුරුවරෙක් ඕනේ දෙන්න කියලා මම පැවරුවත් මගේ ළඟත් යම් හේකින් ක්‍රෝධ කරන ගතිය තියෙනවනම් ඒක නෑ කියන්න බෑනේ තියෙනවනේ ක්‍රෝධ හේතු අபிසංගී ගැටුම් ඇති කරන තත්ත්වයක් තියෙනනම් මම අර කෙනාට අප්‍රියමනාප වුණා වගේ මමත් ඒ සම්බන්ධ වෙන කෙනත් එක්ක අප්‍රියමනාප தත්ත්වයට මාවපත් වෙනවා මොකද හිත වැඩ කරන්නේ එකම චිත්ත නියාමයකට මට යම් ආකාරයකට යම් කිසි කෙනෙක් කෝධ හේතු කෝධනෝ කෝධ හේතු අபிසංගී කියන විදිහට ක්‍රෝධ කරන ක්‍රෝධ නිසා ගැටුම් කරන දෙනෙක් මට එපා වෙනවා. ඒ වගේම මගේ හිතේ යම් ක්‍රෝධයක් තියෙනවා නම් මගේ හිතේ යම් ක්‍රෝධ ගතිය නිසා ගැටුම් ඇතින ගතියක් තියෙනවා නම් මම අන්‍ය ලෝකයට මේ තරමටම අප්‍රිය වෙනවා. මේ තරමට අමනාප වෙනවා. අනේ ඒ නිසා මම යම් වෙලාවක ගැටුමක් ඇති නොකිරේවා එහෙම නැත්නම් න කෝදනෝ භවිස්සාමි න කෝද හේතු අபிසංගී කියලා හිතක් උපදවා ගන්නට කියලා සාරිපුත් මහා මොග්ගලන් සංසේ සඳහන් කරනවා. උඹට යම් කිසි කෙනෙක් ක්‍රෝධ නිසා ක්‍රෝධ අபிසංගී ගතිය නිසා එපා වෙනවාද ඒ වගේම තමයි උඹ ළඟත් ක්‍රෝධයක් තියෙනවා නම් උඹ ළඟත් ක්‍රෝධය නිසා ගැටෙන ගතියක් තියෙනවා උඹත් අනික් මිනිසුන්ට ඒ තාලෙටම එපා ඒ තාලෙටම අමනාප වෙනවා. ඒක නිසා Tamanට අනුන් ගැන අමනාප වෙන තාලෙන් ඒ පිළිඹුවෙන් ඒ දර්ශනයෙම Tamanට හිතා ගන්න ඕනේ මට මෙයා පිළිඹුව මේ ද්වේෂයක් මට අප්‍රියමනාප වුණේ යාළඟ තියෙන ක්‍රෝධ ගතිය නිසානේ. යාගේ තියෙන ක්‍රෝධය නිසා ගැටෙන ගතිය නිසානේ. මට පුළුවන් ද මයි ළඟ ක්‍රෝධේ නැහැ කියන්නේ. මට පුළුවන් ද මයි ළඟ ගැටෙන ගතිය නැහැ කියන්නේ. එහෙමනම් දැනගනින් ඔබ කොච්චර ලස්සන සුදු ඇඳගෙන සුදු වැලි මඩුවක සක්මන් කරත් සිල් අරගෙන ඒකටත් උඹට වෙලාවක නන්නාඳුන කෙනෙක් ක්‍රෝධ කරන්න ඉඩ තියෙනවා. හිතා ගන්න බැරි තැනෙන් උඹට අභූත චෝදනා එන්න ඉඩ තියෙනවා. උඹ හිතන්නේ නම් උඹ බොහොම සිල්වන්තෙක්, සිල් රෙදි ඇඳගෙන ඉන්නේ, වැලිමලුවක ඉන්නේ, පූජනීය ස්ථානයක ඉන්නේ. මගෙන් නම් දැන දැන කාටවත් මොනක්ක වැරදිලා නැහැ. නමුත් උඹ හිතේ තියෙනවා නම් යම් ක්‍රෝධයක්, උඹ හිතේ තියෙනවා යම් ගැටෙන ගතියක්, උඹ දැනගත්තත් නොදැනගත්තත් ඒ ක්‍රෝධය ක්‍රියාවෙන් වචනයෙන් හෙලි වෙනවා. ඒ හෙලිවීම නිසා කොච්චර දෝ සත්පුරුෂය ප්‍රමාණයක් ඔබ කෙරේ අප්‍රියමනාව ගතිය ඇති කරගන්නවා. ඒ නිසා ඔබට මේ දෙන උපදේශයේ මේ අනුමිනි ඥාණයෙන් සංසන්දනාත්මක ඥාණයෙන් අනුමාන ඥාණයෙන් මේකට කියනවා ණය විපස්සනාව කියලා කියනවා. ආකාර පරිවිතක්ක කියනවා. මේකට කියනවා තර්කයේ තර්කය කියලා. එහෙම නැත්නම් හේතු කරුණු දැක්වීම කියන මේ අනුමිනි ඥාණයෙන් Taman තේරුම් ගන්න ඕන නිසා මම මේ මිනිස්සු මට දක්වන මේ ගති නිසා යා මට උපදෙස් දීපන් කිව්වත් උපදෙස් දෙන්න මට හිතෙන්නේ නැහැ මට අප්‍රිය යමනාපයයි. ඒ මොකද හේතු ක්‍රෝධහ කෝධ හේතු අபிසංගේ නිසා මාතුලත් ක්‍රෝධය තියෙනවා නම් මාතුලත් ක්‍රෝධය හිතා ගැටුම තියෙනවා නම් මම ඒක නැති කරගන්න ඕනේ කියන මෙන්න මේ චිත්ත ක්ෂණය මේ ක්ෂණ මාත්‍රාව තමයි නිවනට හේතු වෙන විදියකට කියන්න පුළුවන් මේ සූත්‍රයේ තියෙන ඉදිරියක් හෝ වෙන ගමනක් හෝ තමන්ට උවමනාවක් ඇති උනේ නැත්තම් කවදාකවත් ඒ ගුණේ තමන්ට පිටවන්න බෑ. ඒකට කියනවා කුසල ඡන්දය කියලා. අපි ළඟ තියෙන සද්දා කාලික කාමච්ඡන්දේනේ. මේ තණ්හා මාන දිටි වඩන එකනේ. ඒ වෙනුවට අපි මම කෙනෙකුට පවරන්නත් ඕනේ. අනේ මට අර්ථ දෙන්න අනුශාසනා කරන්න කියලා ඊට පස්සේ මම මගේ ළඟ යම් ක්‍රෝධයක් තියෙනවා. මගේ ළඟ යම් ක්‍රෝධ හේතුවෙන් හටගත්ත ගැටුමක් තියෙනවා. මම ඒක නැතිකරන්නට ඕනේ කියන මේ හැඟීම මට තේලා තියෙන විදිහට නිවනටත් වඩා වටිනවා. එච්චරයි සාසනය කියන්නේ. ඒක කොච්චර මගේ ගුරුවරයා කිව්වත් කොච්චර මට නීතියෙන් කිව්වත් කොච්චර මාව බය කරත් මගේ හිතේ ඒක ඇති වෙලා නැත්තම් ඔය මුණින් අපු කලකඩීට වතුරක් කරා වගේ කවදාකවත් මයි ගුණයක් ඇති වෙනසක් ඇති වෙන්නේ නැහැ මගේ හැබෑ වෙනසක් වෙන්න මට ඉස්සල්ලාම මේ නිවන් දැකලා නෙවෙයි අනුමාන ඥාණයෙන් තේරෙන්න ඕනේ මා වෙතේ නායට මට අප්‍රියමනාපකම් පහළ වෙන්න හේතුවක් වෙනවා නම් ක්‍රෝධය තා ඒ කෙනාගේ ක්‍රෝධ හේතුවෙන් ඇති වෙන මේ අபிසංගී ගතිය මාතුලත් ක්‍රෝධයේ තියෙන තාක් මාතුලත් ගැටුම තියෙන තාක් මට හිතා ගන්න බැරි පිටසකට මාව දැනටමත් අප්‍රිය වෙලා මට හිතා ගන්න බැරි දැනම අමනාප වෙලා මට හිතා ගන්න බැරි තැනකින් මට චෝදනා එනවා හිතා ගන්න බැරි තැනකින් මට මේ ක්‍රෝධේ නිසා දැවිලි තැවිලි එනවා. මම කොච්චර වසංගන්න හිතාන ගියත් ඇත්තටම ඒ පුද්ගලයාට මම ක්‍රෝධ නොකලත් මේ අනුමාන ඥාණයෙන් අනුමිනි ඥාණයෙන් ණය හේතුවෙන් තර්ක හේතුවෙන් ණය විපස්සනාවෙන් තේරෙනවා මාළඟ මේක තියෙන කය නිසා මට මේක මේ න කෝධ හේ න කෝධනෝ න කෝධ හේතු අபிසංගීති චිත්තං උපාදේ තබ්බා මිසක් ඇති කර ගන්න ඕනේ මට වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. වටිනා මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. මට වටිනා ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. මට ලැබුණා කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබිලා තියෙනවා. සද්ධර්මයක් ඇහෙන ඕනනම් පැවිදෙන්නත් පුළුවන්. අන්නේ එවැනි වටිනා දුර්ලභ අවස්ථා හම්බ වෙච්ච වෙලාවේ මම හිතක් උපදවා ගන්න ඕනේ. බෑ කියලා හිතන්න නරකයි මේ කෝදේ මග අරින්න ඕනේ අයින් කරන්න ඕනේ ක්ෂය කරන්න ඕනේ වැය කරන්න ඕනේ නිරෝධ කරන්න මේ කෝද හේතු අபிසංගය කියන මේ ගැටුම ප්‍රතික්‍රියා කරන ගතිය, එකට එක කියන ගතිය, එකට එක කරන ගතිය මම නැති කරන්න ඕන. බෑ කියලා හිතන්න එපා. බෑ කියලා හිතුවොත් උඹට අකමැති තැන් වලදී හිතා ගන්න බැරි තැන් වලදී දුක් කරදරෙයි. චෝදනයි. ඒ මොකද මේ ක්‍රෝධය හිතේ තියෙන තාක්කල් මේ චිත්ත නියාමේ වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඒ අනුමිනි ඥානයක් හරහා ලෝකයේ තියෙන ලෝක ධර්මයක් හරහා Tamanට මම මේක හදා ගන්න ඕන නැත්නම් මේ දෝවචස්ස කරන ගතිය අයින් කරලා සුවච ගතියක් මට ඇතිකරන්න නම් මා කෙරේ කවුරුත් අනුකම්පාවෙන් ආදරෙන් උපදෙස් දෙන බවටපත් වෙන්න නම් මා මේ ක්‍රෝධ සහ ක්‍රෝධ හේතු අபிසංගී කියන ගතිය නැති කිරීමේ චිත හිත ඡන්දය කැමැත්ත අදිෂ්ඨානයේ චේතනාව පහළ වෙනවා මේකේ කෙනාට පහළ වෙන්නේ නැත්නම් ඔය කොච්චර රජේ විවස්ථා වෙනස් කරත් කොච්චර අහල පහල ඉන්න අය කෙවිතක් කරන අරමනසර තැලුවත් හිතේට දැම්මත් අච්චු කෙරුවත් කවදාකවත් ඒ මාංශක වෙනසක් වෙන්නේ නැහැ. උඩ බාහිරේ මේ පය බර වාහයට පිටි කරායා බේත් බඳින්න තේ හරියන්නේ ඒ මනසට ඇතිකරන්න නම් හොඳට මතක තියෙන්න තියාගෙන ඉන්න ක්‍රෝධ වෙච්ච මිනිසෙකුට මේ බන කියන්න එපා වැඩක් වෙන්නේ රෝදෙන් ඉස්සල බණ කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා බීපු මිනිස්සුයෙකුට බණ කියලා වැඩක් නැහැ. ඊමණට බණ කියන්න ඕනේ බොණ්ඩ ඉස්සර වෙලා. නිදාගත්තට පස්සේ නැලවිලි කපි කියලා වැඩක් නැහැ. නැලවිලි කපි කියන්න ඕනේ නිදාගන්න ඉස්සර වෙලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සාරි මොකල්ලාන ස්වාමීන් වහන්සේ කියන්නේ කිසිම පසුබිමක් ඇති වෙලා නෙවෙයි. දැන් අපි අනුන්ට කෝදේ ගැන බණ කියන්න හදන්නේ ඌට 84 දට නැගපු වෙලාවක. ඒ කිය ඕක කොහොම බකරේට වෙන්න අයිනෝ. බණක්වත් එපා නරක තැන කිය. ඒකෙන් කරන්නේ බණටත් අගෞරව කිරීමෙන් ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. බුදුහාමරට නිග්‍රහ වෙනවා. අර මනුස්සයාට රත් වෙච්ච කබලට වතුර දැම්මා වගේ චොස් ගාලා පිච්චිලා යනවා. එහෙනම් අපිට පුළුවන්කමක් තියෙනවාද මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරා වගේ සර්වචනසේ දේශනා වගේ පිටසක් කෙට්ටු කරලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි ඔක්කොම මේක ඇහැලියවත් කරන මිනිස්සු ඒක පැදුරේ බුදියන්නේ අපිට මේ චේතු ඵලයක් හෝ චේතෝඵල සමාපත්තියක් ඕනේ. ඕක ඕනකම මේ පුටු පුටු රත් කරලා කුෂන් රත් කරලා විතරක් හරියන්නේ නැහැ. ඉඳගෙන හිටියට තට මැව්වට ඒක හරියන්නේ නැහැ. ඒකෙන් විතරක්. ඒකට අමතරව ගොඩාක් වැඩ තියෙනවා. ඒ දිනදා ජීවිතේ අපි මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙනවා. ගහකොළත් එක්ක සම්බන්ධ වෙනවා. සතාසාරුපියත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ හැම වෙලාවකම අර පර්යංකයක ඉන්නකොට වගේ නෑ. අපේ කෙලෙස් ඇවිස්සෙනවනේ. අපේ කෙලෙස් ගැටෙනවනේ. අන්නේ ගැටෙන වෙලාවේදී එව්ව මගහරලා ඒ ගැටුනේ උගේ වැරද්ද නිසා ඌ තමයි මට මාව ඇවිස්සුවේ කියලා අනුන්ගේ දොස් දෙන ආත්ම ධර්මයක් නෙමෙයි බුදුහාමුදුර සඳහන් කරන්නේ පර්යංකේ විතරක් ඉඳලා එදිනදා ජීවිතයේ එන ගැටුම් පිළිබඳව නොසලකා ඉඳලා නිවන් දකින්න බෑ. අපේ මේ නිවන කඩින් සාප්පියෙන් අරගෙන ඉන්ජෙක්ෂන් එකකින් ඔපරේෂන් එකකින් නැත්නම් සූර්යයක දාලා බෙල්ලෙල්ලා ගන්න එකක් නෙවෙයි. එදිනදා කරන හැම වැඩකදීම මේ ක්‍රෝධය ක්‍රෝධ හේතු අபிසංගේ කියන මේ ගැටුම අනුන්ගේ දකින්නවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් එකක් කියදාගේ සතුටුනත් අකමැතුනත් තව කෙනෙක් ක්‍රෝධ හේතු කියලා හිතෙනවා නම් තව කෙනෙකු ක්‍රෝධ හේතුවෙන් ගැටෙනවයි කියනවන එක තේරෙන එකත් අනිවාර්යයෙන්ම ක්‍රෝධය තියෙන නිසායි ඌට ඒක තේරෙන්නේ එයාටත් ක්‍රෝධ හේතු ගැටෙන නිසයි අනුන්ගේ වැරද්ද Tamanට තේරෙන්නේ. ඒක නිසා කවදාකවත් අපිට අනුන්ගේ වැරද්දක් දකන්න දකින්න බෑ Taman ළඟ නැති. ඒ නිසා කටුකුරුන් දෙසෝන්සේ දීලා තියෙනවා I can't see any mistake in others that I have not done myself කියලා. අනුන්ගේ වැරද්දක් දකින්නෙම ඒ වැරද්ද Taman ළඟ තියෙන නිසා. නැත්තම් කවදාකවත් ඒක වැරද්දක් වෙන්නේ ඒ ලෝකෙට අපි රිංගලා ඒක වැරද්දක් වශයෙන් දකින්නම් අපි ළඟ හැබැයි මම වැරද්ද කෙරුවට මම සමාව දෙනවා. හැබැයි ඌ වැරද්ද කෙරුවොත් නම් ඉසකසා දාන්න ඕන. ඌ සාවිට ගෙනියන්න ඕන. ඌට නඩුකාරයෝ දාලා අච්චු කරන්න මාත් මට පොඩ්ඩ සමා වෙන්න ප්‍රශ්න නැහැ. ඉතින් මගේ සාධාන්නේ මගේ නඩුත් ආහුසුන්ගේ බඩුත් ආහුසුන්ගේ මෙන්න මේ හේතුව නැතිකරණ්ඩයි ඊටාම සූක්ෂමව හරියටම ඇනේට මිටියෙන් ගහනා වගේ ලස්සනට කතාව ගෙනල්ලා මොග්ගලණ සාංශය සඳහන් කරලා තියෙනවා නකෝදනෝ භවිස්සාමි නකෝදෝ අபிසංගීති චිත්තං උපාදේ තබ්බා. ඉතින් මේකේ ප්‍රශ්නේ මේකයි. අපි ජීවත් වෙන ලෝකේ තියෙන ගොඩාක් දේව ධර්මයි. දිව්‍යනාංශේ ලෝකේ තීන්දුව කරලා තියෙනවා දිව්‍යනාංශය තමයි මගේ ඔක්කොම තීන්දුව කරන්නේ ඒ නිසා මට ක්‍රෝධ නොවේවා කියලා හිතුවට මට නම් මේ ජීවිතේ ක්‍රෝධ නැති කරන්න බෑ කියන පරාජිත හැඟීම දේවවාදී අගහ අදහස් ආගම් අදහනන් වගේම බෞද්ධයන් තුලත් එකසේ හිතේ වැදිලා ඉවරයි. නෑ ওই ක්‍රෝධේ නැති කරන්න ඕන තැන උනට මං කොහොමද කරන්නේ මට නම් බෑ. ක්‍රෝධේ නිසා ගැටුව මට නැති කරන්න බෑ කියන ඒ දෙයයන්ට මේක බාර දෙන ගතිය බෞද්ධයා තුලත් හීනමානයේ තුල හරියට මැටි අමු මැටි අනපු මැටි කොටකට හෙල්ලකින් දමලන්න වගේ ඒ හිතේ කහා වැදිලා ඉවරයි මට මේ ජීවිතේ කෝරේ නැති කරන්න බෑ. ඒ නිසයි අපි මේ අනුන්ගේ ක්‍රෝධය නැති කරන්න කොන්තරත් ගන්න. අනුන් හදන්න කොන්තරත් ගන්නේ මට නම් මේ කරගන්න බෑ කියන අමනකම මතයි තුච්චකම මතයි ඉච්ඡාපංගත්තේ මතයි පරාජිත හැඟීම් මතයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මට ක්‍රෝධය නැති කරන්න බෑ කියන ඒ පරාජිත හැඟීමේ නේකන අනුන්ගේ ක්‍රෝධය නැති කරන්න කැසපට ගහගෙන කෙවිටි අතට අරගෙන වීවත්තා හදාගෙන තටමන තටමෙවිල්ල දිහා බලනකොට බත් කාලා නෙවෙයි hina කාලා ජීවත් වෙන්න පුළුවන් අද ලෝකේ ඕනම කෙනෙක් උත්සාහ වෙනවා නම් බලන්න කාගේ හරි තරහන එක නතර කරන්න ක්‍රෝධෙන් නතරන්න ඌට ඉඳගෙන ඉන්න බැරි තරම් පස්සරි දෙන තරම් කෝදෙරි දෙන කාට තමයි ওই කාය ඇවිල්ලා තියෙන්නේ. ඒක මං ජීවිතේ පුරාම දැකපු එකක්. තමන්ගේ ක්‍රෝධය නැති කරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් හේ අදිෂ්ඨානයක් කරන් තියෙනවා නම් නකෝදන භවිස්සාමි නකෝදොක්තු කෝද හේතු අபிසංගීන ති චිත්තං උප්පාදේ තමයි හැම වෙලාවෙම පරිසං වෙනවා මට අනුන්ගේ කෝධය නැති කිරිට තබා මට මගේ ක්‍රෝධය දකලා මූණ දෙන්නවත් බෑ ඒක නැති කරන්න ඕන කියන චිත්තුප්පාදේවත් ඇති කරන්න අපිට බෑ ඒ තරමටම බයයි අපි ඒ තරම අපි හිතනවා ක්‍රෝධේ මේ තරම්ම බූවල්ෙක් වගේ මම නිකන් ඇඹිටිල්ලෙක් මම කොහොමද ක්‍රෝධය නැති කරන්නේ මම කොහොමද ගැටුම නැති කරන්නේ කියලා අපි පරාජිත හැඟුමකින් ඉන්නවනම් උන්දලාට මොන නිවනක්ද උන්දලාට මොන සීලයක්ද උන්දලාට මොන ප්‍රගතියක්ද මේ ස්වාමීන් වහන්සේ කිසිදේත්ම කියන්නේ මේකට මේ මහත කෙනෙක් වෙන්න ඕනේ ගෑනු කෙනෙක් වෙන්න ඕනේ පැවිදිලා ඉන්න ඕනේ අරක තියෙන්න ඕනේ මේකද නැහැ පොදුවේ කියනවා ඔබට තේරෙනවා නම් උඹෙන් උපදේශ ඉල්ලුවත් තව කෙනෙක් ආව කෝද හේතු කෝද හේතු උපසාන අභිධංගී තිනොට උඹට එපා වෙනවා තේරෙනවා නම් ඔබට හිතක් ඇති කරගන්නයි මම මේ උපදේශය දෙන්නේ අනේ මගේ ළඟත් ක්‍රෝධය තියෙනවා නම් මගේ ළඟත් ක්‍රෝධ හේතු ගැටුමක් තියෙනවා නම් මමත් අනුන්ට එපා වෙනවා මම ක්‍රෝධය නැති කරන්න ඕනේ මම ක්‍රෝධය නිසා ඇති වෙන ගැටුම නැති කරන්න ඕනේ කියලා කිසිම සුදුසුකමක් இல்லන්නේ මාගේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නමුත් අපි කිසි කෙනෙක් ඒ පරිේශෙන්ට ඒ ඒ ජොබ් එකට ඇප්ලිකේෂන් එකක්වත් දාන්න අපි හිතන අපි නුසුදුසු කියලා. අපි හිතන කෝදේ නම් තියෙනවා තමයි කොහොමනම් හිතන්නද ක්‍රෝධ නැති ජීවිතයක්. ගැටුමක් නැති ජීවිතයක් කියලා භාවනා කරන්න පෙළඹෙන්නේ නැහැ. සීලයකට පෙළඹෙන්නේ නැහැ. අර රැල්ල යන තැනට රැල්ලට අහුවෙලා අමනකම් කර කර ඒ රැළේ ඉන්න ඉන්න හරියක් අමනියෝනේ. ඒගොල්ලෝ කියන අනේ මොන ක්‍රෝධේ නැති කිරිල්ලක්ද ඒක කරන්න බෑ. අපි ඒක නිසා ටිකක් කාගේ බුලත් මල්ලෙත් කිල්ලෝට ඇතිනවා කිල්ලෝට කොයි එකේ තුණු තියෙනවා. ඒ නිසා අපි ඔක්කොටම ක්‍රෝධේ තියෙනවා. උඹ මගේ ගාපන් මම උඹේ ගා ගන්නම් කියලා පිට කහගෙන ජීවත් වෙන ජීවිතයක්. අදිෂ්ඨාන චිත්තක්ෂණයක් හෝ ඒ චිත්තුප්පාදේ හෝ ඇති කරන්න පුළුවන් නම් මේ මොක්කලන් ස්වාමීන් වහන්සේ දෙන ආරාධනාව අනුව මම මේ ක්‍රෝධේ නැති කරන හිතක් උපදවනවා. ක්‍රෝධෙන් සත්‍යන ගැටුම නැති කරන චේතක් උපදනවා කියලා එයාට විතරයි හික්මීමක් කියන එකක් තියෙන්නේ. එයාට විතරයි වීරියක් කරන්න පුළුවන් වෙන්නේ අධිකුසලයකට යන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාවකට යන්න පුළුවන් වෙන්නේ කෙලස් කපන්න පුළුවන් වෙන්නේ ආශ්‍රවකේ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයකින් අපි මේකට සාධකයක් ගත්තොත් ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ කාට හරි තේරෙනවනම් මයි ළඟ ක්‍රෝධය තියෙනවා ක්‍රෝධය තියෙන නිසා මම මට අනුන් අප්‍රිය යමනාපයි නම් මයි ළඟ ක්‍රෝධය නිසා මාත් අනුන්ට අප්‍රිය යමනාපයයි මෙන්න මේක දකින්න කෙනාට විතරයි ක්‍රෝධය කපන්න පුළුවන්. ඒක දන්න කෙනාට විතරයි ක්‍රෝධය කපන්න පුළුවන්. ඒක කියනවනම් නෑ මට නම් ක්‍රෝධේ නෑ කියලා මයි ළඟ නම් ගැටුම නැහැ කියලා ඌ අමු පිස්සෙක් ඌ පිස්සන් කොටුවක දාලා සනීප කරන්න බැරි ලෙඩෙක්. මම කාටවත් කියන්න බෑ. නෑ මේක තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේක දරුවෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න, ගෑණියෙක් වෙන්න, මිනිහෙක් වෙන්න, පැවිද්දෙක් වෙන්න, උපදෙක් වෙන්න, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් ඉදිරියට යන පියවර මොකද්ද? මොකද්ද ආදි සීලය කියලා කියන්නේ? මොකද්ද ආදි චිත්ත භාවනා කියන්නේ? මොකද්ද ආදි ප්‍රඥා භාවනා කියන්නේ? මං හිතක් උපදවනවා. නකෝදනෝ හේතු හෝතු නොකෝද හේතු අபிසංගේ මම ක්‍රෝධය නැති කිරීමට හිතක් උපදවන ඊට පස්සේ වායමි තබ්බා අන්නේ චන්දං ජනේති කැමැත්ත ඇති උනාට පස්සේ වායමි තබ්බා මොකටද වායමි තබ්බන් කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පතා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ගැන කතා කරනකොට සරුවචන වහන්සේ සඳහන් කරනවා ඉස්සල්ලාම කරන්න ඕනේ දේ ඒක බෞද්ධයාට අමතක වෙලා ගොඩාක් කල් දැන්. ඉස්සල්ලාම කරන්න ඕනේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස කැමැත්තක් ඇති කරන්න. චන්දං ජනේති. නැත්නම් චිත්තං උප්පාදේති කියන්නේ තෝකටම. වායමති. ඒකට යා වෑයමක් කරන්න ඕන. නිකම්ම නිකං නකෝපණී තම්බික්ක වෙචිත් ඉච්ඡේවපත්තබ්බං කියලා තියෙනවා. කැමැති පමණින් ඒක වෙන්නේ නැහැ. හැබැයි කැමැත්තට කොහොමඩක්ක් කරන්න බෑ. මේ කියන්නේ සද්ධාව නෙවෙයි. මේක සද්ධාව මේරිච්ච මට්ටමක්. මේකට කියන කුසල ඡන්දය කියලා. එහෙම නැත්නම් කාම ඡන්දේ තියෙන දැන් කුසල ඡන්දේ. මොකටද? මම ළඟ ක්‍රෝධය තියෙනවා. ක්‍රෝධය නිසා ගැටුම තියෙනවා. මම මේක නැති කිරීමට කුසල ඡන්දයක් පාල කරගන්නවා. මේ ඡන්ද මූලික අභිකෝ සබ්බේ ධම්මා. මෙන්න මේ කුසල ඡන්දයෙන් තමයි මහාන සියලු ධර්මයන් හට ගන්නව පටන් ගන්නෙ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහෙම අවංකව හිතක් උපදවන්න පුළුවන්ද කුසල ඡන්දයක් පාල කරන්න පුළුවන්ද? බැරි නම් මේ කරන කිසිම ප්‍රයත්නකින් අබමල් රේණුක දිනුවක් ලබන්න බෑ. ඒක නිසා බලන්න ඕන තමන්ගේ පපුවට තට්ටු කරලා ක්‍රෝධේ මයි ළඟ නැහැ කියලා මම සුද්ධවන්තෙක් වෙන්න හදනවද? ගැටුමක් මයි ළඟ නැහැ කියලා මම සුද්ධවන්තෙක් වෙන්න හදනවද? මේ ඔක්කොම මට ගැටුම තියෙන අල්ලපු ගෙදර මනුස්සයා හින්දායි කියලා අපි චෝදනා කරනවද? නැත්නම් මයි ළඟත් ක්‍රෝධේ තියෙනවා. මයි ළඟත් ගැටුම තියෙනවා. අනේ ඉතින් මං කොහොමද මේ අමුදරුවන් රකින්න, ගෙවල් දොර රකින්න, පස්පව් කරන, දසකුසල් කරන මම කෙසේනම් ක්‍රෝධේ ක්‍රෝධේ නැති කරන්දෝ කියලා හිතක්වත් චිත්තුප්පාද මට්ටමකවත් පහල කරගන්න බැරි නම් අපාය දොර සම්පූර්ණ ඇරලා තියෙනවා. කිසිම බාධාවක් නැහැ. හහ් ගාලා හෙලකින් පල්ලකට දැගෙන වටනවා වගේ ඔළුව පල්ලට තියලා කකුල් දෙක උඩ තියලා බක් ගාලා දපක් ගාලා ගිහිල්ලා වැටෙන්නේ යම රජුරන් කකුල් දෙක ගාවට ආපම හා ආයෙත් ආවද කියලා මේ සැරේ ආවේ Nissan වයන්ටත් ගිහිල්ලාද කියලා ආයි. ඒක දිවත්තට කියලා දුන්නේ නැද්ද මේ පාඩම කියලා ආයි. දැන් ගියේ සැරේ යනකොට උඹ ගියේ මේ ඉල්ලා මනුසාත්ම භාවයක් අරගෙන අංග පුලාවක් ඇති බුද්ධෝත්පාද කාලෙක ලැබෙනෙත් උඩ දුන්නනේ. දැන් මොකටද ආපහෝ? අනේ යම රජුරන් වහන්සේ මට මේ ක්‍රෝධය නැති කරන්න ක්‍රෝධ හේතු වෙන ඇති වෙන ගැටුමකට වෙන චිත්තුප්පාදයක්වත් උපදවා ගන්න බැරි වුණානේ. ආයතෝර කියන යම යම පල්ලිකට ඇවිල්ලා මේිට ගිනිලා මුට කරන්න ඕන ටික කරපක්කේ. ඉතින් ඔළුවෙන් හිට උනනට පැහෙන වතුරේ මේ ලෝදි හැලිය එක නැත්නම් පුණිලයක් ගාලා හරකුණ බම්බු ගහනවා වගේ වක් කරනවා ලෝදිය. එතකොට අඬනවා අයියෝ මේ මේ Nissan වලින් දැද්දුවත් මේක මට ඇහුන්නේ නැහැ නේ ලංකාවෙන් දැද්දුවත් මේක ඇහුණා නම් මේ ලෝදිය බොණ්ඩ වෙන්නේ නැහැ නේ කියලා. දැන් හිතන්න කල්පනා කරලා මට මේ ක්‍රෝධය නැති කරන්න ඕනේ. ක්‍රෝධය නිසා වෙන මේ අபிසංගී කියන මේ ගැටුම නැති කරන්න ඕනේ චිත්තෝත්පාදයක් ඇති කරන්න පුළුවන් ඊට පස්සේ තමයි චන්දං ජනේති වායමති. ඊට පස්සේ තමයි මෙයා විරියං ආරබති වායමිතබ්බා. ඊට පස්සේ චන්දං ජනේති වායමති විරියං ආරෝ. ඊට පස්සේ වීරිය කරනවා මෙයා මම දැන් ටිකක් දන්නවා බන තව මේක ගැන හොයන්න ඕන. තව ක්‍රෝධේන අය කටයුතු කරනවා. කරලා කරලා කරලා අඩු ගන්න ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් මගේ චිත්ත ප්‍රවෘතිය ක්‍රෝධේ නැති ප්‍රතික්‍රියා නැති චිත්තක්ෂණයකට උරගා බලන්න ඕනේ කියලා චන්දංජනේති වායමති විරියං ආරභතිය දන්නෝ අනිත් ඔක්කොමලා ක්‍රෝධේ පැත්තට යන්නේ අනිත් ඔක්කොමලා පාසි අතට හොයියා අනිත් ඔක්කොලා රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙලා තියෙන මම අදිෂ්ඨානයක් ගන්නවා මේ තරම්ම මේ අමන ලෝකේ පෘථග්ජන ලෝකේ එක චිත්තක්ෂණයක් ක්‍රෝධේ නැති ක්‍රෝධ නිසා උපනායි අபிසංගේ නැති හිතක් ඇති කරගන්න වෑයමක් කරනවා චිත්තම් පක් ගන්නාති. ඒකෝට තමයි යට හිත දැඩි කරගන්න පුළුවන් වෙන්නේ. මේක නිකන් ඉඳලා රැයට කාලා අවුදීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. රැයට නොකා භාවනා කරනවා. ඒ වෙලාව හරි ඉඳලා දවසේට එක චිත්තක්ෂණයක් හෝ ක්‍රෝධේ නැතුව ප්‍රතික්‍රියා නැතුව ඉඳ චිත්තම් පක් ගන්නදී මේ පක් ගන්නහති කියන එකේ තමයි අපේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ අපේ වීරත්වය වැඩෙන්නේ අපේ හැකියාවන් වැඩෙන්නේ අපේ මනසේ වැහිලා තියෙන පලාතවල් විවෘත වෙලා මේ සඳහා ක්‍රම සහ විදි එන්නේ හුදු ඡන්දය ඇති කරගත්තට නෙමෙයි හුදු වෑයමෙන් නෙවෙයි හොඳ විරියන් ආරම්භතේ නෙමෙයි චිත්තම් පක් ගන්නාදී තිත දැඩි කරගන්න ඕනද උඩු තල්ලේ අටි තල්ල තියලා තද කරලා දිව උඩු තල්ලට තියලා හිර කරලා කීල්ෙන් දාඩිය දමද්දී තිත දැඩි කරගන්න ඕන. එහෙම නැත්නම් මේ ක්‍රෝධය අපි ළඟට ඇවිල්ලා නිකන් හොලොප්පොලොප් ගාලා හිනාලා උඹත් එනවද නිකන් මම නැති තැන ලෝකයක් වන්න ඕම් බලපන් උඹට මං තද කරන හැටි කියලා ක්‍රෝධය ඇවිල්ලා අපිට කුප්පනවා. ක්‍රෝධය නිකන් වැඩ කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකක් වගේ ඒ බොත්තම තද කරන මේන් තද වෙලා අර ඇහිනා වෙනකොට මෙයාට තද වෙනවා. අර මොනවාරි කරනකොට මෙහි තද වෙලා ඉවරයි. ඉතින් අල්ලපු ගෙදර මිනිහා දන්නවා අපිට ක්‍රෝධය ඇති කරන්න ඇති. ඉතින් අපි දොස් කියනවා මේ අල්ලපු ගෙදර මිනිස්සු බොත්තම් තද කරන හින්දානේ මට තද වෙන්නේ. එයාගේ රිමෝට් කෝන්ට් එක අයින් කරලා දෙන්න බැරිද මට? මගේ තද වීම නැතර කරන්න. මේ සියලු විග්‍රහයනේ මේ ආත්ම සංකල්පය යටතේ. බුදුරජාණන්සේ සඳහන් කරන උඹට ක්‍රෝධය එන්නේ අල්ලපු ගෙදර මිනිහා නිසාවත් UNP ආණ්ඩුව තිබ්බ නිසාවත් ශ්‍රී ලංකා ආණ්ඩුව තිබ්බ නිසාවත් වර්ෂා ඍතුව නිසාවත් උණුසුම් ඍතුව නිසාවත් පඨවි ආපෝ තේජෝ වායු නිසාවත් නේ උඹ ළඟ මේ ක්‍රෝධය කියන චෛතසිකය ඇතුලේ තියෙන තාකල් ඕන කෙනෙකුට උඹ කුප්පන්න පුළුවන්. උඹ කුප්පයා. බුදුහාමරනේ තෝ කුප්පයා කියලා. බයිනකොට බයින තෝ කුප්පයි කියලා. මොකටද කුප්පයි කියන්නේ? කුප්පයි කියන්නේ පොඩි දෙයකට කිපෙන. ඉතින් ඒ ගුණේ තියෙනවා නම් උඩ කුප්පන එක පොඩි එකාගේ සන්තෝෂයක්. නිකන් කෝලිත්තමක් කරපු ගමන් තද වෙනවා. ඉතින් එතකොට තේරුම් ගන්න උගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ මයි ළඟයි. මම මේක නැති කරන්න උත්සාහ කරනවා කියලා ඒ චිත්තම් පග්ගන්නාති කියලා Taman ළඟ මෙතෙක් නොකල නොයෙදු ක්‍රමසහවිදි හොයලා තද වෙන්නේ නැතුව ඉඳ ගන්න ප්‍රයත්නය උත්සාහ කෙරුවේ නැත්නම් අපි ලද්දායිලා මැරණකම්ම හිතනවා කවදාකවත් මට කෝප නොවි ඉන්න බෑ කියලා. ඉන්න පුළුවන් බව තේරෙන්නේ මේ චිත්තම් පග්ගන්නාති කියනකොට. ඊට පස්සේ තමයි පදන් වීර්යය එන්න පටන් ගන්න. එයා දන්නවා අනික කාටවත් බෑ. උන්ට බෑ. බෑ බෑ බෑ බෑ බෑ. මට පුළුවන්. මම කරනවා. ආන පදන් වීර්යය එනවා. ඒ ඇමරිකාවේදී කරලා තියෙන ওই මයින්ඩ්ෆුල්නස් රිසර්ච් එකක්. ඒකෙදි කියලා තියෙන අවුරුදු 4 පන්තියේ 4 වසර ළමයින්ට මතක් කරලා කිව්වලු දැන් ටීචර් නැති වෙලා ඔයගොල්ලෝ රණ්ඩු කරනවා පැන්සලෙන් අයින්නවා විරිත්තනවා. ඉතින් පොඩි උන්ගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මේ පරිශන කරන අයට ළමයින්ට කිව්වලු අල්ලපු සීට් එකේ ඉන්න එක්කනා නැත්තම් ළඟ ඉන්න එක්කනා ඔයාට කොනිටනවා පැන්සලෙන් අයිනවා කියනවා විරිටනවා කේන්දි ගන්සන්න හදනවා. ඉතින් ඒක ළමා ළමයින්ගේ ඇත්තටම සමාජයේ හඳුනා ගැනීම වැදගත් අංශයක් ඒක. පිරිසක් එක්ක ඉන්නකොට. ඉතින් මේ කට්ටිය කියන ඔයාට කේන්දි ගියොත් ඔයා පරාදයි. ඉච්චරයි. කවුරු හරි ඇවිල්ලා ඔයාලට කෝලිත්තම් කරනකොට ඔයාට කේන්දි ගියොත් ඔයා පරාදයි. ඉතින් ලබන සමානෙත් ඇවිල්ලා කියනවා. ඊගාසු මනෙත් ඇවිල්ලා කියනවා අනික් මිනිස්සු ආව අවසන්න පුළුවන්. ඇවිස්සුනොත් ඔයා පරාදයි. ඉතින් මේක අවුරුදු දෙකක් විතර මේ පරිශ්‍රණය කෙරුවට පස්සේ තේරුණාලු සමහර ළමයි මේ පණිවිඩය අරගෙන අනික් කට්ටිය අර අනික් කට්ටියට වගේ මේ ළමයට සෝලිද ඇටෙනවා කේන්ති ගන්නවා කොණිත් වෙනවා විරිත් වෙනවා මේ ළමයට කේන්තියක් නැහැ. අර දීපු පණිවිඩය නිසා. පස්සේ පන්ති ළමයින්ට ප්‍රශ්නාවලියක් දීලා අර අවුරුදු දෙකේම වැඩසටහනේ මේ කටික ප්‍රතිචාරය අරගෙන තියෙනවා. අපි වට ඉස්ලාම් දසමේ පණිවිඩය දුන්නා. එදා ඉඳලා මෙච්චර කාලයක් මතක් කරලා තිනවා කාට හරි මේ සම්බන්ධයෙන් මේ අත්දැකීමක් තියනවාද? කොහොමද අත්දකින්නේ? මෙහෙම දෙයක් ආවත් ඔයා මොකද කරන්නේ? මෙහෙම සද්දයක් ආවත් මොකද? ඉතින් ප්‍රශ්නාවලිය දැම්මට පස්සේ බැලුවලු 100ට ගාණක් ළමයි හරියටම පණිවිඩය අල්ලලා. ඊටසේ කෙල්ලෙක් කතා කරලා කියලා දිනවා මේ ප්‍රශ්න වලට හොඳට තේරෙනවා. දැන් මේ අපි වැඩි හිටියාට ගෙන්නුවේ ඔයාට පුළුවන් ඔයාගේ වට්ටමේ ඉන්න කෙනෙකුට මේ පණවිඩය දෙන්න මේට වැඩිය දක්ෂ ක්‍රමයක් හෝ කෙටි ක්‍රමයක් හෝ නැත්නම් ඔයාට කිව්වොත් ඔයාගේ පන්තියේ තව කෙනෙකුට මේ පාඩම දෙන්න කියලා කොහොමද දෙන්නේ? ඉතින් ළමයි කවල බොරු වැඩ කරන්න යන්න එපා. ගන්න එක ගන්නවා බැරි කාට බෑ. මේක දෙන්න බෑ. කිසිම ක්‍රමයක් හදන්න බෑ මේ. ඊට පස්සේ කවල එහෙම කියන්න එපා. දැන් අපි උත්සාහයක් කරලා නෑට කෙරලා දුන්නේ. දැන් ඔය ඇල්ලුවානේ. ඉතින් මට ඇල්ලුවා ඇල්ලුවා එච්චරයි. මම ළඟ ඉන්න එකට ඇල්ලලා නෑ කරන්න දෙයක් නෑ. මම කතා කරන්න එපා. ඔය ඒ ජම්මේ කරන්න බෑ. තුන්වෙනි හැරේටත් යාප්පිලා කවල එහෙම නෙවෙයි. වඩ උපමාවක්, උත්සාහයක්, ක්‍රමයක්, විදියක් කල්පනා කරන්න බෑදලා. ඊට පස්සේ ළමයි කිව්වලු මන් දන්නේ මම උත්සාහ කරන්නම් මන් දන්නේ හරියයිද කියලා. මට කවුරු හරි කොනිටනකොට මට තමයි විරිටනකොට මට කවුරු කොඩිත්තම් කරනකොට මං එයාගේ හිත දිහා බලනවා මට පේනවා කැළඹිච්ච බවක්. එයාගේ හිත ඇතුලේ විශාල පෙරලි තියෙන විලක් මට පේනවා. මගේ හිත බලනකොට මට පේන්නේ නිවිච්ච විලක්. ඉතින් මම උත්සාහ කරනවා අර කැළඹිච්ච විලේ ජල තරංග මගේ විලට නොඑන්න මම උත්සාහ කරනවා. එච්චරයි. මට මේ කවුද කරන්නේ ගෑණියෙක්ද පිරිමියෙක්ද මගේ වැරද්දකටද එයාගේ වැරද්ද මට වැඩන්නේ මට පේනවා එයාගේ හිත කැළඹිලා මගේ හිත කැළඹිලා නෑ මගේ හිත still for us fool කැලේක තියෙන නිශ්චල විලා එයාගේ හිත කැළඹිලා මට තියෙන එකම දක්ෂකම මගේ සත්පුරුෂකම මගේ හැදියාව තමයි ඒ කැළඹිල්ල මයි ළඟට ගන්න නැති එක. මේට වැඩි කියන ක්‍රමයක් මම හිතන්නේ බුදුහාමරණක් තියෙනවා කියලා. පිටතර තමයි තියෙන ක්‍රමය. අපිට වෙලා තියෙන්නේ එයා ඒ උත්සාහ කරනකොට මේ තද වෙලා ඉවරයි. ඒක තමයි කුප්ප ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ ළමයාගේ ඒ ප්‍රකාශය නිසා ඒගොල්ලේ කරපු මුළු සමීක්ෂණේ වටිනාකමක් තියෙනවා. හැබැයි තාමත් නිරීක්ෂණේ තියෙනවා නැත්නම් නිගමනේ තියෙනවා මේක කියලා දුන්නට පස්සේ තේරුම් ගන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා 50කට විතර අනික් කට්ටියට කොච්චර තේරුම් කරත් තේරෙන්නේ ඒ ඒ කට්ටියගේ මනස ලෑස්ති නෑ මේකට. ඒගොල්ලෝ ඒ පරිශන කෙරුවට හරියන්නේ නැත්නම් ප්‍රගතියක් ලබන්නෙත් නෑ. සමහරු ජම්මෙන්ම ගෙනත් තියෙනවා. නිසි බුද්ධෝත්පාද කාලේ ලැබුණා. නිසි මනුස්සාත්ව භාවය ලැබුණා නිසි ක්ෂණ සම්පත්තිය ලැබුණා නිසි සත්පුරුෂ ආශ්‍රය ලැබුණා නිසි ධර්මය ඇහෙනකොට එයා චිත්තං උප්පාදේති වායමති විරියං ආරබති චිත්තං පක් ගන්නාති පදාති අනික් කෙනා කියනවා බෑ බෑ බෑ බෑ බෑ ඌට බුදුහාමුදුරුවෝ පාලුණත් බෑ බුදුන්සේ පාල වෙලත් බොහොම සුළු ගාණක් නේ නිවන් දැක්කේ මොකද ඒ අනිගොල්ල බණන් ගන්න උඩ කියන්නේ බුදුහාමුදුරු ඒකට විපදිච්ච එකන මොග්ගල්ලාන් සංසය ඒකට විපදිච්ච එකන සාරිපුත් සංසය ඒකට මම එහෙමද මම මේ පෞල් කන මනසේ මම සතුම් මන්න මනසේ මට බෑ ඉතින් වදේ කාටද පුළුවන් පුළුවන් කියන්නේ බෑම තමයි මෙතන එහෙම කුරුවල් වෙච්ච හිත් කීයක් තියෙනවද කියලා මට හිතා ගන්න බෑ මෙතන ඉන්න හුඟ දෙනෙක් හිතන්නේ කොච්චර ඔබ වහන්සේ කිව්වත් ඔබ වහන්සන් ඉඳන් අරන්නේ ගත වෙලා පැවිදි වෙලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ජොලියේ ඉන්න කෙනානේ අපිට එහෙමද අපිට හම්බ කරන්නත් ඕන ඕ ටයිම් කරන්න ඕනේ දරුවෝ හදන්නත් ඕනේ වදන්නත් ඕනේ අපිට වැඩ තියෙනකොට තද වෙන්නේ නැතුණම් බෑ කියන. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මරණයෙන් පස්සේ යම රජු ඉස්සරහට වැටෙනකොට පස්සේ ගිහිල්ලා ආයෙත් අපි 88 වෙනි රිට්‍රීට් එකටත් ගිහිල්ලාද ආවේ කියලා. ඒ මොකද අර චිත්තං උපාදේති කියන එකවත් බෑ. වායමතිත් බෑ. විරියන් ආරබති චිත්තම් පක් ගන්නහති කියනවා ඒක නට අදාළම නැහැ. ඒ නිසා හොඳට බලන්න අපි මේ වැඩසටහනකට එනකොට අපි වෙනස් වෙන්න කැමැතිද? අපිට පුළුවන් ද ක්‍රෝධය කියන එක නරකයි. ඒ නරකුණත් මයි ළඟ තියෙනවා. මම උත්සාහයක් ගන්නවා මේ ක්‍රෝධය නැති කිරීමට. හිතක් පහල කරනවා. ක්‍රෝධය නිසා ප්‍රතික්‍රියා නොකිරීමට. මෙන්න මේ හිත පහල වෙච්ච එකනට මේ පළවෙනි උපදේශයේ මම දැන් මෙතන ඉන්නවා කියන ඒ චිත්තක්ෂණේ ක්‍රෝධේ නෑ කියලා ලියලා අස්සම් කරලා දෙන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක යෝගාවචරයේ සිල් අරගෙන අතපය හොදාගෙන සීතල වෙලා ඇවිල්ලා වාඩි වෙලා මූලික කමඨාන මතක් කරගෙන මේ ඉඳගෙන ඉන්න බව මම දැන් මෙතන ඉන්නවා කියන දේෙන් පටන් ගන්න ඕනේ කියලා එක චිත්තක්ෂණයක් මුළු පැයටම පහල කරගත්තා නම් මම දැන් මෙතන ඉන්නවයි කියලා ඒ චිත්තක්ෂණේ ක්‍රෝධේ නෑ රාගේ නෑ මොහේ නෑ. ඒ නිසා අර චිත්තං උප්පාදේති වායමති විරියං ආරබති කියන එකට මේ එක චිත්තක්ෂණය මුළු සංසාරේ කියන මහා ගල් පර්වතයක හැලලා ඇරපු කුළු ගෙඩියක් වගේ පැල ඉරක් යනවා මට පුළුවන් මම කරා මේ චිත්තක්ෂණේ ක්‍රෝධේ නැහැ මේ චිත්තක්ෂණේ ප්‍රතික්‍රියාව නැහැ මේක සමාදන් වුණා නම් මම කියනවා 88 වෙනි වැඩසටහන සාර්ථකයි. මේ දේ තේරුම් අරගෙන මේක සමාදන් වෙන්න පුළුවන් නම් මට එක චිත්තක්ෂණයක ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්. මම දන්නවා ඒක. ඒ වෙලාවේ ක්‍රෝධේ නැහැ. ඒ වෙලාවේ ක්‍රෝධ නිසා උපසංගී නැහැ. ඊට පස්සේ යාට තේරෙනවා නම් මේක ඇතුලේ ඉන්න වෙලාවේදී ටික වෙලාවක් මේක පුරුදු වෙලා ඒක ලොකු දක්ෂකමක්. පුරුදුලා මේක ඇතුලේ තියෙන ආස්වාද ප්‍රසවාස ආස්වාසලා ආස්වාසය දකින්න ප්‍රසවාසලා ප්‍රසවාසය දකින්නයි කියලා. එයාට සමාදන් වෙන්න පුළුවන් නම් අඩේ මේ ආස්වාසේ ආස්වාසේ වශයෙන් දන්න වෙලාවේ නෑනේ ක්‍රෝධේ. ප්‍රසවාසේ වශයෙන් ප්‍රසවාසේ වෙලාවේ ඇති වෙනදී ක්‍රෝධේ නෑ කියලා. මොග්ගල්ලාන ස්වාංශේ පුදුම ලස්සන විදිහට ඒක සඳහන් කරනවා. මේ විදිහට වෑයමක් ගත්තට පස්සේ යාට තේරෙනවා නම් දැම්මට අසවල් චිත්තක්ෂණේ ක්‍රෝධේ හෝ ක්‍රෝධ නිසා උපසංගී නෑ කියලා යාට ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා කියලා. බුදුබණක් ඇහුවා බුදුබණ ක්‍රියාත්මක කරා මම්ම සාක්ෂි වෙනවා මට මේ මේ චිත්තක්ෂණ වල ක්‍රෝධේ නැහැ. එතකොට එන ප්‍රීතිය ඒ ප්‍රමෝදය විහාතබ්බං වැඩි කරපං. ඒකට ජීවත්වයන් අහෝරත්තං සික්කිතබ්බං රාත්‍රී දවල් උත්සාහ කරපං අර ක්‍රෝධ නැති ක්‍රෝධේ නිසා උපසංගින චිත්තක්ෂණයට මට අම්මට අප්පා මට දීපු 10ක් වැඩිය මම මෙච්චර කල් ගත කරපු ජීවිතේ සංසාර කරපු ලොකුම පින්කම කියලා ඒ අහෝරත්තං විහාතබ්බං අහෝරත්තං සික්කිතබ්බං කියන විදිහට මේ මේක තමයි ලොකුම කුසලයේ කියලා තේරුම් ගත්තොත් අපි හිතමු යම් වෙලාවක මේ චිත්තං උප්පාදේති කියන එක නිවනටත් වැඩිය ලොකු එකක් කියලා මම කිව්වා කලින් මේ වෙලාවේදී මේ ප්‍රීති ප්‍රමෝදය කිසිම සීමාවක් නැහැ මේ ප්‍රීති ප්‍රමෝදය අපි ලබන්නේ කිසි කෙනෙක් පරද්දලා නෙවෙයි. අපිට ලැබිච්ච නිතරංග ජයක්. මේක සඳහා බුදුරජාන් වහන්සේ දකින්නේ නැහැ මෙයා බාලයෙක් මෙයා වැඩිමාල්ලෙක් මෙයා නාකියෙක් මෙයා පැවිද්දෙක් මෙයා පැවිදි නැති කෙනෙක් මෙයා ගෑණියෙක් මෙයා පිරිමියෙක් කියලා. මේක manussකමත් එක්ක බැඳිලා අපි මේ දැනටමත් උපේලා තියෙන වටිනා ක්ෂණ සම්පත්තිය. මේක සමාදම් වෙන්නේ නැති අමනයට කියන පුතත්ජනයයි කියලා. මේක සමාදම් වෙන්න කැමැතිවත් නැහැ යා. මොකද චිත්තං උප්පාදේති කියන මට්ටමකට එයා කැමති නැහැ. යම් කිසි කෙනෙක් සමාදම් වුණා නම් එතන ඉඳලාම බුද්ධ පුත්‍රයෙක් වෙනවා. එතන ඉඳලා බුද්ධ දුහිත්‍රිකාවක් වෙනවා. යා මුළු ජීවිතේම සකස් කරගන්න ලෑස්ති වෙනවා. මේ ක්‍රෝධ සහ ක්‍රෝධ නිසා එන උපසංගී තමයි ජම්මෙන් මට ආපු දේ. මම අද ඉඳලා උත්සාහ කරනවා ඒ ලක්ෂිකුත් එකක් චිත්තක්ෂණවල එක චිත්තක්ෂණයක් නැත්තම් සති මාත්‍රාවක් එක ලේසයක් මට මේකේ ක්‍රෝධේ නෑ මට මේ ක්‍රෝධේ නිසා ද්වේෂේ නෑ කියන අදහස ඇති කරගෙන මේ උපේපු චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට ගෙනියන එක ඊගාව චිත්තක්ෂණයට ගෙනියන එක තමයි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන නෝඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගන්නාසි පදාති ඉන් දේශනාව හමාර කරමින් මම කියන්න කැමතියි අපි විරේ තාම ඊගාවට උපදින චිත්තක්ෂණේ ඒකාන්තේම පිරිසුදුයි මේ චිත්තක්ෂණයේ තියෙන ක්‍රෝධයයි ද්වේෂයයි මෝහයයි තමයි අරක කෙලසන්. කෙලසන් නැති වෙන්න ඉදිරියට ඉදිරිපත් වෙන මේ නිර්මල චිත්තක්ෂණය මේ නික්ලේශී චිත්තක්ෂණයට ප්‍රමෝද හිතකින් ප්‍රීති හිතකින් මගේ එකම පරමාර්ථය වෙන්න ඕනේ මේ අපි සාකච්ඡා කරන මේ කෝධනෝ හෝති කෝධ හේතු උපසංගී කියන එක නොයෙන්ද සාදර වෙන්න ඔච්චරයි මෛත්‍රිය කියන්නේ. තරමතරම උදේ ඉඳලා හැන්දෑනකම් ගායනා කරන එක නෙවෙයි. ඒකට මෛත්‍රී වෙනවනම් ඒ මෛත්‍රී එතකොටම තමයි ලැබෙනවනේ ඊගාචිත්තක්ෂණය මම ප්‍රමෝදයි ඊගාචිත්තක්ෂණයත් මම ප්‍රීති එnde ende ende මේක කස කැවුනට පස්සේ මේ සැරේ ගියාට පස්සෙත් ඒ බුරුම සාංශ කියනවා මට විස්තර කරන්න තේරෙන්නේ මේ සතිය එක දිගට වැඩෙනකොට අපිට වැඩෙන කුසලතා අපිට වැඩෙන ප්‍රභාවය අපිට වැඩෙන පින හිතා ගන්න. ඒක වැල්පොලී සීමාවටත් එහයින් ගිහලා වැටෙනවා. ඒ නිසා යම් තැනක මේ බීජ පැල කළ මේ ප්‍රමෝ ක්‍රෝදේසා ක්‍රෝධ හේතු නිසා අභිසංගි වෙනුවට ප්‍රමෝද ප්‍රීති පහල කරන මේ වෙනස මේ බීජ පැල කරගත්තට පස්සේ ඒ යෝගාවචර තියෙන අර කලින් කිව්වර හේඟුවිය වගේ මේක අර්ශ කරගන්න එකයි. මේ ඇති කරගත්ත උපයාගත්ත මේ චිත්තක්ෂණය උප උපේන සම්පත්තිය උපයාගත්ත මේ සම්පත්තිය ආරක්ක සම්පත්තියක් බවට පත් කරන එකයි. ඒක Brahmacharya ජීවිතය කියන්නේ. අපි මේ වැඩමුළුවකදී ආරක්ක සම්පත්තිය ගැන එච්චර වැඩි දුර කිවිසුම් ගහන්න යන්නෙත් නෑ කතා කරන්නේ. මේ මේක පැල කරලා දුන්නොත් උත්හාන සම්පදාව දුන්නොත් අපිට බලතැයි වූ අසත්පුරුෂයේද සත්පුරුෂයේද යෝගාවචරයේද අයෝගාවචරයේද සද්ධර්මයේද අසද්ධර්මයේ කරන්නේ ඒතියෙද්දි ඒක නතර කරලා ආයෙත්තර කක්කවුරට ගිහිලා කක්ක ගා ගන්න යනවනම් ඉතින් එයා කරගන්න දෙන්නේ ඒක. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ උපදින චිත්තක්ෂණේ වැඩි වෙන ආකාරයට ටික ටික දියුණු වෙන ආකාරයට භාවිත වෙන ආකාරයට බහුලීකත වෙන ආකාරයට කටයුතු කරනවා නම් ඒක තමයි ඒ කෙනාට සාසනයට කරන්න තියෙන ලොකුම සේවය. ඒ වගේම සාසනෙන් යාට ලැබෙන ලොකුම සේවය. ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒකට වෙන කිසිම බාහිර සාධකයක් සම්බන්ධ නැහැ. හරියට මේ අනුමිනි ඥානේට දාලා මේ සමාජ ගැටුම හරහා තියෙන ක්‍රෝධය සහ ක්‍රෝධ නිසා ඇති වෙන ගැටුම තේරුම් ගත්තොත් ඒක ඕන තරම් සාධක තියෙනවා මාළු මාකට් එකෙත් තියෙනවා පන්සලෙත් තියෙනවා පල්ලියෙත් තියෙනවා මොකද හැම තැනම ගැටුම භාවනා මධ්‍යස්ථානවල ගැටුම් නම් වෙන ලෝකේ කොහෙවත් නැහැ භාවනා මධ්‍යස්ථාන මේක භයානකම රෝගේ තියෙන මොකද මේගොල්ලෝ අයියලා අක්කලානේ. අපි අපි අපි භාවනා කරන කට්ටිය කියලා. අන්නේ පලාතේ යන්න බෑ හොස්ටල් ළඟින්ම ඇත යන්න බෑ තද වෙනවා. මොකද මයි ගොඩ මයි ජීවිතේ වැඩි හරියක් ගත වෙලා තියෙන්නේ වාසනාවට මන් දන්නේ අවාසනාවට දන්නේ භාවනා මධ්‍යස්ථානවල. ඒගොල්ලෝ මට පේනවා මේ භාවනා කරන අයට විතර කෝධ හේතු සහ කෝධ හේතු අபிසංගී මාළුමා කට් එකේ නැහැ. මාළු මරණ මිනිසු ගාවත් නැහැ. භාවනාකාරයෝ අතර අං ඇවිල්ලා තියෙනවා. කරුණා කරලා ඒ නිසා මේක මතුවෙනකොට අනේ මට ක්‍රෝධේ නැහැ කියලා නම් මට කියන්න එන්න එපා. මේ පරිේශන කරගන්න මට්ටමටවත් මට ක්‍රෝධේ වාගන්න බෑ මට මට දෙන්න කලන් දෙකක් කියලා ක්‍රෝධේ මේ පරිේශනෙට කියලා මට කියන්න එන්න මම ගොඩාක් භාවනා මධ්‍යස්ථාන ඉඳලා තියෙනවා. ඕගොල්ලෝ හැරෙනකොට මට තේරෙනවා මේ ක්‍රෝධේ නිසයි මේ ක්‍රෝධ හිත ඇතුවේදී අபிසංගේ නිසයි කියලා. ඒක නිසා අපි පොදුවේ පටන් ගන්නවා මටත් හොඳට තද වෙන එකේ. ඒක මම කියනවා පැහැදිලිවම. සාද වෙනවා ඒක ගැන බය වෙන්න එපා. ඔක්කොම එක මල්ලේ ඉන්නේ. ඒ නිසා අපි එකිනෙකාගේ අනුමිනි ඥානය දාලා එයාට මෙහෙම නම් මටත් මෙහෙමයි. ඒ නිසා අපි අදිෂ්ඨානයක් ගන්නමු චිත්තං උපාදේති. අපි උත්සාහ කරනවා කෝද නැති කරන්න. ඊට පස්සේ වායමිතව මොකද්ද වායමිතබ්බේ මම දැන් මෙතන ඉන්නේ එකම චිත්තක්ෂණයක ක්‍රෝදේ නැහැ. මම ඉන්න බව දන්නවනම් ආස්වාද කරන බව දන්නවනම් ප්‍රසවාස කරන බව දන්නවනම් වම තියෙන බව දන්නවනම් දකුණ තියෙන බව දන්නවනම් තේබන බව දන්නවනම් බත් කරන බව දන්නවනම් වැසිකිලි කරන බව දන්නවනම් කැසිකිලි කරන බව දන්නවනම් අත නමනවා අත දිග ගන්නවා දන්නවනම් ඊ හැම චිත්තක්ෂණෙම ක්‍රෝධ නැහැ ඒ නිසා වෙයි ඒක බහුලීගත වීම සඳහා මේ මේ වෙනකොටත් හැම කෙනෙක්ම තැයෙන ආධ්‍යාත්මික ගමනේ ගමන් කරලා තියෙනවනේ ඒ සීලුවත් දෙකීම් සපෝතේ දැනුමත් මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම නකෝද හේතු නකෝද හේතු න අபிසංගී හෝතු කියනක චිත්ත උපාද කිරීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා